අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා රැස් වෙලා ඉන්නේ සීලූම දිනායේ සඳහා tempත් වෙලා සාදුකාරය පාත් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදා උසෝ භික්ඛු සික්ඛාය සගාරවා විරති සප්පති සාතිති කරුකටේතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් ඊයේ අපි ඉදිරියෙන් තියාගත්ත pāli වාග්මාලාව ඉදිරිපත් කරගත්තේ අපි තව ටිකක් ඒ ඉදිරිපත් කරගත්ත කාරණාව නැත්නම් ඒ ගෞරව කටයුතු කාරණාවලින් හතරවෙනි වශයෙන් සඳහන් කළ ශික්ෂාව නැත්නම් හික්මීම පිළිබඳව ඒ ඇති කරගත්ත ගුණය තුලින් තව පොඩ්ඩක් ඉදිරියට ගියොත් හොඳයි කියලා හිතෙච්ච නිසා. ඉතින් අපි මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද විශේෂ භාගීය කාරණා හයක් කතා කරන මේ අවස්ථාවේ ඊට කලින් තියෙන කාරණා නම් වශයෙන් සඳහන් කරනවා පෙළගස්ම කෙරේ තියෙන ගෞරවය සඳහා. ඒ වානං ශාස්ත්‍රුණ වහන්සේ කෙරේ තියෙන ගෞරවය සහ ඒ පිහිටා කටයුතු කිරීම. ශාස්ත්‍රුණ වහන්සේ විසින් දේශනා කරන මූල ධර්මය, දර්ශනය නැත්නම් ධර්මය විශේෂයි ගෞරවයෙන් සහ පිහිටා කටයුතු කිරීම. තුන්වෙනි එක තමයි උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස වෙන සංඝයා කෙරෙහි ගෞරවයෙන් සහ පිහිටා කටයුතු කිරීම. හතරවෙනි උට තියෙන ශික්ෂාව. ඒ ශික්ෂාව තමයි අද අපි නැත්නම් ඊයේ අපි ඉදිරියෙන් තියාගත්තේ. ඒක අපි හික්මීම, සීතල වීම, ශික්ෂා වශයෙන් සංස්කෘතයෙන් දක්වන පදයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතන මේ සීල කියන පදයට, ශික්ෂා කියන පදයට දෙක ගත්තාම සීලය කියන එක බොහෝ විට පරිඋත්ථාන sorry සමා වෙන්න වීතික්‍රම කෙලෙස් හා සම්බන්ධ හික්මේතු ආකාර දක්වන අතර මේ සික්ඛා කියන පදයෙන් ඒ වීතික්‍රම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් හා අනුසය කෙලෙස් කියන මේ තුනම සංග්‍රහ වෙනවා ඒ නිසා එතන තියෙන පොඩි අර්ථ ඡායාවේ ભેදයක් ඉතින් අපි ඒක මෙතෙන්දි තේරුම් ගන්න වෙනවා අපේ මේ කතාව දිගට ගෙනියන්න එහෙම නැත්නම් මේ ධර්මදේශනා පැවැත්ම සඳහා. ඉතින් ඒක නිසා අපි ඒක විග්‍රහ කරගත්තොත් ඒ සීල ශික්ෂාවෙන් නැත්නම් මේ කය සහ වචන පිළිබඳව අපේ තියෙන දුර්තාන්ත නපුරු හැසිරීම අඩු කරගත්තොත් ඒක එකෙන් අපි ආමන්ත්‍රණය කරන්නේ පරිඋත්ථාන කෙලෙස් වලටයි එහෙම නැත්නම් සමාජ නීති උල්ලංඝනය කිරීම හෝ උල්ලංඝනය නොකිරීම කියන පදේ මේකෙන් ගන්න පුළුවන්. සමාජයේ විසින් යම් තාක්කේ සමාජයේ පැවැත්ම සඳහා සකස් කරලා තියෙන නීති පද්ධතියක් තියෙනවනේ. ඒ නීති පද්ධතිය උල්ලංඝනය කිරීමෙන් තමනුත් ඒ සමාජයේත් මොකද්දෝ කැළඹීමක් ඇති කරනවා. ඉතින් ඒක නිසා මේ ආචාර ධර්ම ගැන හිතලා එහෙම නැත්නම් හික්මීම ගැන හිතලා ඒ වයින් වැලකිලා එහෙම නැත්නම් කාය වචන දෙක හික්මාගෙන කටයුතු කිරීම සීල ශික්ෂාව කියලා කියනවා. ඊට පස්සේ ඒ සීල ශික්ෂාව කරන්නේ හුදු දේශපාලනය සඳහාවත් එහෙම නැත්නම් වෙන සමාජ පරිශුද්ධිය සඳහාවත් නෙවෙයි ඒක බාහිරින් කොහොමද සිද්ධ වෙනවා ඇතුළතින් Tamange පිරිසුදු වීම සඳහා නම් අපේ ශාසනයේ සීල ශික්ෂාවෙන් වැඩමාර වෙන්නේ නැහැ කියන කාරණාව මෙතෙන්දී අපිට මතක් කරන්න වෙනවා. ඒ වෙනත මේ කය වචන දෙක හික්මව ගත්තට හිත අශික්ෂිත තාක්කල් අය හික්මිලා නැති තාක්කල් කොයි වෙලාවේ ඒ తాවකාලිකව වැටකොටු බැමි දාගෙන හිර කරගෙන ඉන්න මේ සීලය කැඩේද කියන්න බෑ. ඒකේ යෝගාවචරය සීල් රකපු කෙනාට තමයි හොඳටම පේන්නේ. අපි මාසාවෙන් වසර ගණන් සීල් රැකගෙන හිටියට ඒ හිතේ දුර්තාන්ත ගතියක් නපුරු ගතියක් ආපු ගමන් අර සිල්පද සේරම කඩලා යනවා. නිසා යාට ත්‍රි සීලය ගැනම හෝ කමන්නේ ගෞරවයක් තියෙනවනම් එතන ඉදිරි ගමනක් අවශ්‍ය නැට සමාධි ශික්ෂාව ගන්න වෙනවා. අනේ සමාධි ශික්ෂාවේදී අපි මේ භවනා ලෝකයට ඇතුල් වෙනවා. ඒක තමයි ඇත්තටම මේ භවනාව කියලා සඳහන් කරන්නේ. භවනාදී අපි කරන්නේ ඒ හිත ඇදබැඳ තබා ගැනීම සඳහා ඒ කියන්නේ කාය වචන දෙක හික්මවා ගත කෙනා හිත කීකරු කර ගැනීම සඳහා Tamanට අරමුණක් නිමිත්තක් එහෙම නැත්නම් ආරම්මණයක් ආලම්බණයක් සකස් කරගන්න. එනිසා හැම වෙලාවෙම හිත කොහේ ගියත් ඒ Taman පණවා ගන්නා ලද ඉදිරිපත් කර ගන්නා ලද අරමුණේ හිත තබා ගැනීම තමයි සමතය කියලා කියන්නේ නැත්නම් සමාධි ශික්ෂාව කියලා කියන්නේ. ඉතින් ඒක ප්‍රධාන වශයෙන්ම කාමච්ඡන්දයට උත්තරයක් වෙනවා. මොකද කාමච්ඡන්දය කියන්නේ විවිධ අරමුණු දිගේ දුවන එක. ඉතින් විවිධ අරමුණු දිගේ දිවීම කාමච්ඡන්දේ නම් ඒ කාර්මුණක හිත පැවැත්වීමට ඒකාග්‍රතාවය කියලා කියනවා. ඒකෝදි භාවය කියලා කියනවා. සමතය කියලා කියනවා. සමාධිය කියලා කියනවා. ආන්න ඒ කටයුත්ත තියෙන කෙනාට ඒක රැකගෙන ඉන්න තාක් කල් එහෙම නැත්නම් මේ සමතය සමාධිය ඒකෝදි භාවය ඒකාග්‍ර භාවය රැකගෙන ඉන්න තාක් කල් කවදාහක්වත් එයාගෙන් අර වීතික්‍රමණ මට්ටමේ කෙලෙස් සිද්ධ වෙන්නේ මොකද මේ ඊට වැඩිය බොහොම සියුම් තැනකින් දැන් පාලනය සිද්ධ වෙනවා නමුත් මේ සමතයෙන් සමාධියෙන් මේ කෝදි භාවයෙන් ඒකාග්‍ර භාවයෙන් සිද්ධ වෙන්නේ එහි හිත තබාගෙන ඉන්න සමාධියේ තියෙන තාක්කල් පමණක් හිත හිරිවට්ටගෙන ඉන්න පුළුවන් ගතියක්. ඒක නිකන් රබර් බෝලයක් අරගෙන වතුර බාල්දියක ඔබාගෙන ඉන්නා වගේ වැඩක්. අත ඇතාරපුව ගමන් මේක උඩ එනවා. ඉතින් එතකොට මේ යෝගාවචරය නැත්තම් මේ කටයුතු කරන කෙනාට තේරෙනවා මේක කල හැක්කක්. නමුත් කොයි වෙලාවේ ගිලිහිච්ච ගමන් මේ හිතේ ඒ ගති චපල ගති කොයි වෙලාවෙ පහළ වෙයිද දන්නේ එතකොට සමාධියට අනතුරුදායකයි. ඒ අනතුරුදායක தত্ত্বය යටතේදී සීලය උනත් කැඩෙන්න පුළුවන්. ඒ නිසා මේක යම් තියදි தত্ত্বයන් යටතේදී Tamanට ළඟා විය හැකි උතුම් தত্ত্বයක්. නමුත් පසුවිම සාධක පරිසර සාධක වෙනස් වෙලා මේ සමතය සමාධිය කැඩිච්ච ගමන් Tamanට තරම් නොවන දෙයක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ලෝකයා කල්පනා කරලා තිබුණේ මොකද මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා පවා අතිමානුෂිකයි. manussත්ව ඉක්මවලා ගිය උතුම් ශිෂ්ටාචාර නැත්නම් උතුම් ආධ්‍යාත්මික ගති. ඉතින් සීල සමාධි දෙකම උනත් මිනිසෙක් උතුස්ත උසස් තත්ත්වයකට වංජනීය පෝදිනීය තත්ත්වයකටපත් වෙනවා. ඒක ਸਰවඥාන්සෙත් බාර අරන් තිනවා. දිමානසික තත්ත්ව කියලා. ඉතින් ඒ තත්වයෙන් එහාට යන්න බෑ. ඉන් තත්ත්වයට යන්න බැරි ඒ ඒක manussත්වයට අයිති දෙයක් නෙවෙයි. ඒක එහා ඒක මේ සර්බලධාරී දෙවියන් වහන්සේ නැත්නම් බ්‍රහ්මණ නදේ තියෙන දෙයක් කියලා. ඒක අභියෝග කරන්න ගියේ නෑ. ඒකට පුදුමාකාර බයකින් පසටලා හිටියා. මොකද ඒකේ නිකන් ආවට ගියාට ගත්ත තින්දුවකුත් නෙවෙයි. ඒක ඇත්තක් තියෙනවා. මොකද ඉන්හිහාට අනේක මේ හැම කිනාටම කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපි වෙන විදියට කිව්වොත් මේ තිල් රකින්න හැම කෙනාටම සමාධිය හරියනවා කියලා සාතිකයක් නැහැ. සමාධිය හරියන හැම කෙනාටම ওই කියන විදිහේ මේ සමාධිය වගේ తాවකාලික නොවි ප්‍රඥා ශික්ෂාව හරියයි කියලා හිතන්න බෑ. ඒතර ලොකු මේ වෙනසක් තියෙනවා. සිල්වත් දුසිල්වතුන් අතර සිල්වතුන් වීම කියන එක විශාල වෙනසක් කියලා කියනවා. ඒක හරියට රුවන්වැලි සෑයේ සලපතල මළුවේ ඉඳලා විශාල සලපතල මළුවේ මළුවේ මැද රුවන්වැලි සෑය සඳහා කොටසක් වෙන් කරලා තියෙනවා. ඒ රුවන්වැලි සෑය වෙන් වෙච්ච කොටසයි සලපතල මළුවයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ සලපතල මළුව උඩ දාගැබ තියෙනවා. ඒ දාගැබ පටන් ගන්නකොට ඉතාම විශාල පරිජයකින් පටන් ගන්න උඩට එන්න එන්න එන්න එන්න පුංචි වෙලා දේවතා කොටුව බොහොම පුංචි. ඒක සල්පතල් මලුවත් එක වුණා බොහොම පුංචි. ඊට පස්සේ තමයි කේතුමාලාව තියෙන්නේ. කේතුමාලා උඩ තමයි කොත තියෙන්නේ. කොතේ අන්තිමට ඒකාග්‍ර වෙලා තියෙන්නේ. අර විශාල පපස් හරියක තමයි ඔක පදනම් වෙලා තියෙන්නේ. නිකා ඒකට තව ගාම්භීරත්වයක් රස කරන්න කියනවා. ඔය රුවන්වැලි සෑය යට සලපතල මළුව පොළවෙන් කොච්චර ඉස්ලා තියෙනවද ඒ වගේ තට්ටු හතක් යටට බැහැලා තියෙනවා මේ මේක පදනම හදන වෙලාවේ ඇතුලාව පාගනකොට. ඒක නිසා රුවන්වැලිසෑය උඩට පේන තියෙන කැල පොඩ්ඩයි පොළොව යට මේ දිගටම යටට බස්සලා තිනවා. මොකද මේ සා විශාල බරක් අල්ලන්න යට තියෙනවට ලොකු පදනමක්. ඉතින් ඒක කෝකෙතත් උඩ තියෙන ටික ගත්තත් සීලය සමාධිය ප්‍රඥාව කියන එක ඒ චෛත්‍යක ප්‍රතිපිලිඹු කරනවා. ඒ පිලිඹු කරනකොට ඔය දාගැබේ තියෙන විශාලත්වය මේ පැත්තේ බෙරයක් ගහුවොත් එහා පැත්තට ඇහෙන්නේ නැහැ. ඒත් බොහොම පොඩි දේවතා කොටුවක තමයි කේතු මාලාව හිටවලා තියෙන්නේ. ඒකේ අග තමයි ඔය චූඩමාණික්කය තියෙන්නේ. ඒ වගේ තමයි ප්‍රඥා ශික්ෂාව. ඉතින් මේ ප්‍රඥා ශික්ෂාව කරන්න බෑ කියලා අතහැරලා දාලා තමයි තිබුණේ ਸਰවචන්ස 15 වෙනි ඉස්සලා අදත් බොහෝ බෞද්ධයෝ අර විදිහට හිතනවා. ඒ මොකද හේතුව ඒ ධාතු දාගබේ විශාල පරිධියක් තියෙනවා. ඒකෙම පෙන්කලකල ඉන්නවා මිසක්කා ඒකෙන් උඩට යන්න එක්ක බෑ කියනවා. එහෙම නැත්නම් ඒකට අර කියන විදිහේ සද්ධාව නැහැ, පිං නැහැ. ඉතින් ඒ නිසා ඒ ඇත්තෝ අර දාගබේ තියෙන වටිනාකම කී කියයි නමුත් කොටක් නැති දාගබක් පූජනීය නෑ කියලා කියනවා. තාගබේ වටිනාකම ඉන්නේ කොත් පැලඳුවාට පස්සේ. ඉතින් ඔය කියන සීල සමාධි සාසන දෙක පොළොවෙන් උඩට ඉසිලා තිබුණාට වන්දනීය පූජනීය தත්ත්වයේ ඉහළම තැන තියෙන ඕකට ඇති වෙලා මේ ප්‍රඥා ශික්ෂාවේ තමයි. ඒ ප්‍රඥා ශික්ෂාව භාවනා කරන කෙනාට සම්බන්ධ කරන්න පුළුවන් වෙන්නේ සරල කිරීමක් නෙවෙයි මම මේ කරන්න හදන්නේ අරමුණ රකින්න එක සමාධිය නම් අරමුණට පිටින් අරමුණක් ඇවිල්ලා බාධා කරන වෙලාවට ක්‍රියා කරන කෙරුවාව තමයි ප්‍රත්‍යාශික්ෂාව කියන්නේ. යම් අරමුණක් දිගින් දිගට රැකීම වෙන දේවල් අතර ඉස්මතු කර තබා ගැනීම මොන කරදරයකදී මලි අමලියකදී කරදරයකදී ඒ කර්මස්ථානයේ නැත්නම් ඒ අරමුණ සරණ පිහිට පැතීම සමතේ. ඒක සමාධිය. නමුත් ඒක කරන කෙනා පුළුවන් තරම් උත්සාහ කරනවා පිටින් අරමුණු නැවිත් Taman ඒ දී ඇති ප්‍රශස්ත තත්වේදී සමතේට සමවැදලා ගත කරන්න. නමුත් අපිට බාහිර මේ පාලනය කරන්න බැරි නිසා බරපතල දෙයකින් මේක හෙල්ලුම් කෑවොත් එයාගේ සමාධියත් කැඩෙනවා. ඊට පස්සේ සීලෙටත් අනතුරුදායක වෙනවා. ඒ නිසා මේ පිටින් එන අරමුණු වලට බයේ ඒ වගේ කරහැරලා ඉන්නව වෙනුවට ඒ අරමුණක් පිටින් මේ තමන් ඇති කරන තියෙන මේ එකලසට සංහිඳියාවට බාධා කරාට පස්සේ ඒක මට කළ හැක්කක්ද නැත්නම් මම ඒකට කොහොමද මේ සීල ශික්ෂා සමාධි ශික්ෂාවෙන් ලැබිච්ච අත්දැකීමෙන් ක්‍රියාත්මක වෙන්නේ එහෙම නැත්නම් ඒක භාවනා යෝගාවචර විසින් කළ යුත්තක්ද එතෙන් සද්ද හිතවිලි වේදනා නැති තැනකට ගිහිල්ලා දිගටම සුවේලවන සමාධියක ඉන්න එකද කියන දෙක තමයි ඔය සමත විපස්සනා කියන එක ඇති වෙනස ඉතින් ඒ නිසා යම් වෙලාවක ඒ විපස්සනාව පිළිබඳව අපි කාට හරි කියලා දෙන්න හෝ sannivedanaya කරන්න නම් අනිවාර්යයෙන් මෙයාට කියලා දෙන්න ඕනේ. එතෙන්ට එනකොට මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා වල තියෙන මේ පරිචය අත්දැකීම ඒ ඌරුව ඒ දක්ෂකම නැති වුණොත් ඒ විපස්සනායෙන් පටන් ගන්නවා කියන එක කරන්න බෑ. විපස්සනාට එන්නේ ඉස්සලා අර ගුණුව තියෙන්න ඕනේ. ඒ ගුණුව තිබුණත් විපස්සනා කියන්නේ මොකද්ද දන්නේ නැති වුණොත් එයා මේ දාගබට කැමැති වෙනවා නැත්නම් ධර්මස්කන්ධයට කැමැති වෙනවා එහෙම නැත්නම් ඒ සමාධියට කැමැති වෙනවා අරමුණට කැමැති වෙනවා ඒ අරමුණ නැති වෙච්ච ගමන් ඉති විශාල පීඩාවකටපත් වෙන හරියට කාමභෝගියෙක් කාම වස්තුවක් නැති වුණාට වගේ ඒක අපි ධම්මුද්දච්චය කියලා කියනවා මේ ධර්මයෙන් උපයා ගන්නාලාද මේ සමාධිය හැලහැප්පෙනකොට සරුවචනාංශේ වැඩ ඉන කාලේ දෙනමක් බෙල්ල කපාගෙන සියදින සාගන තිනවා. තව එක නමක් ඒක ඊහා සමාන මරණය හා සමාන මාරාන්තික දුකටපත් වෙලා තියෙනවා. ඒ මොකද හේතුව ඒ අර ඇති කරගත්ත සමාධියේ තියෙනා වූ වටිනකම. නැත්නම් ඒක අමරයට හිටිනවා, අරියාදුවට හිටිනවා, වාසයට හිටිනවා. මේ විපස්සනාව කියන එක හරියට තේරුම් ගත්තේ නැත්තම්. තේරුම් ගැනීම පවා විපස්සනා තේරුම් ගැනීම පවා අභියෝගයක්. ඒක ඔය මේ සීල සමාධි නැති ඊව පිළිබඳව අත්දැකීමක් නැති කෙනෙකුට ඒක හරි අමාරුයි කරන්න. ඒ නිසා ඉදිරිපත් කරනකොට කියලා තියනවාට මුල්ලෙව්වා කියලා දීලා ඒ ගොනු ඇති වුණාට පස්සේ තමයි යා විපස්සනා අභ්‍යාසයකට සුදුස්සෙක් බාටපත් වෙන්නේ. ඉතින් අපි හිතනවා සමහර විටක මේ ජීවිතේට එන්නේ ඉස්සල්ලා ඒත් සීලෙන් සමාධියෙන් යම් යම් අත්දැකීම් උපනිෂ්ඨේ සම්පatti තියෙන්න පුළුවන්. ඒ වුණත් ඒ කෙනාට ඒක කියලා දීලා පටන් ගන්න ඕනේ. එතකොට තමයි ධර්ම ගෞරවය හිටින්නේ. අනුභව ශික්ෂාව පිළිවෙල තියෙන්නේ. ඒකේ දැනගන්න පුළුවන් යාට කියනකොටම යා වාද විවාදයකින් තොරව සීලෙ පිළිගන්න. පිළි අරගෙන දවසින් දවස දවසින් දවස අදි සීලයට යා නඹුරු වෙනවා. ඒකම සමාධිය කියලා දෙනකොටම අර බොහොම ඉක්මනට අල්ල ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ආ ඒකම නැවත නැවත කිරීමෙන් මේ චිත්ත භාවනා අධි චිත්ත භාවනා බාඩපත් කරගන්නවා. අන්නේම ලකුණු අන්නේම දියුණු වෙන ලකුණු තියෙන කෙනාට විතරයි ওই විපස්සනාවේ අභ්‍යාසයක් කරන්න සුදුසුකම් තියෙන්නේ. ඒකෙදි තියෙන්නේ එක වැඩක එක ඉල්ලක යනකොට ඒ වැඩේ බාධා කරන වෙලාවක එහෙම නැත්නම් ඉරියව්වක ඉන්න වෙලාවේ ඉරියව්වේ ඉඳලා තව ඉරියව්වකට යනකොට ඉරියාපත සංධියකදී අර ඉරියව්වේ ඉන්නකොට තිබුණ සමාධිය කඩා ගන්න නැතුව සංධි ස්ථානයෙන් පස්සේ ඉනික් ඉරියව්වට යනවා මේ ඉරියව්වේ තිබුණ සමාධිය එහෙමම නැති වුණත් හලහප්ප ගන්න නැතුව ගෙනියන්න පුළුවන් ශක්තිය තමයි මේ ඉරියාපත පැත්තෙන් කියනකොට කියන්නේ. නැත්නම් හිටපු අරමුණේ තව අරමුණක් ඇවිල්ලා වැදුනට පස්සේ ওই නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ වාගේ අවකාශයේ යමක් ඍජුව ගමන් කරන වෙලාවේ යමක් ඇදලා වැදිච්චාම ඒකට කරන ඒ වදින එකට සාපේක්ෂව මේක ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. අන්නේ ප්‍රතික්‍රියාව ඇති වෙන වෙලාවේදී තාම සතිය පවත්වන්න පුළුවන්ද? සතිය පවත්වන්න පුළුවන් නම් සතියේ ඒ ඒ විප්ලවීය අවස්ථාවේ අභියෝග කර අවස්ථාවේ මේ අනපේක්ෂිත අවස්ථාවේ සතිය පවත්වන්න පුළුවන් නම් ඒකම ඔප්පු කරනවා ඒක තුළ සමාධිය පවත්වන්න පුළුවන් කියලා. ඒ සමාධිය අර එක අරමුණක දිගට පවත්වන සමාධිය නෙවෙයි. මේක ක්ෂණ මාත්‍ර සමාධියක්. කණමත්ත්‍ටිතික සමාධි කියලා කියනවා. ඒ සමාධිය අර කියන ඒකෝදී භාවය ඒකාග්‍ර භාවය සමත ගති ට වැඩිය කෘත්‍ය සම්පාදනය අතින් එකලසට අඳත්තු කළ දෙනවා. ඉතින් මේක අපි අර මුලින් අරණ්‍යගත වීමෙන් රුක්ඛ මූලගත වීමෙන් ශූන්‍යාකාරගත වීමෙන් බලාපොරොත්තු වන අරමුණු කපය හැරීමේ අනිත් පැත්ත දැන් අරමුණු ආවට ශූන්‍යාකාරයක වගේ හිත කලබල කරගන්න නැතුව ඉන්නවා හිත කලබල කරගන්න නැත්තේ අර අරණ්‍යයට ගිහිල්ලා ඇති කරගත්ත ඒ ගැම්මේ තමයි ඊට පස්සේ සමාධි භාවනාවෙන් ඇති කරගත්ත සාන්ත සුන්දර සාන්ත සුන්දර බවම තමයි. නමුත් පිටින් අවිල්ලා අරමුණු වදිනවා කියන එක වළක්වන්න බෑනේ. එතකොට ඒ අරණ්‍යයේ හිටියත් ගමේ හිටියත් නගරක හිටියත් යමක් ඇවිල්ලා හැප්පෙනකොට Taman මේ නිෂ්කලංක ගමනක් යනකොට කවුරු හරි හැප්පෙනවා. හැප්පෙන වෙලාවේදී ඇවතුම් පැවතුම් තමයි ඔය මේ ප්‍රඥා ශික්ෂා කියලා කියන්නේ ඒ වෙලාවේදී තමයි තමන්ගේ තියෙන ගතිය ඇත්තටම පේන්නේ. තමයි ඇත්තටම ඔය සාන්ත සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ හිටියට ඇතුලේ සර්පයා ඉන්න පුළුවන්. සර්පයා මතුවෙන්නේ හැප්පෙනකොට තමයි. එහෙම නැත්නම් අපි නිතර ගැටෙන කෙනෙක් වුණාට අපිට පේන්න පුළුවන් මේ ශික්ෂාව දුන්නට පස්සේ ගැටුණ ගතිය තිබුණට අවශ්‍ය නැ නොගෙට ඉන්න පුළුවන්. අම්මා මැරුණට දරුවා මැරුණට අඬන ගතිය තිබුණට ඕනේ නම් නාඩා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් විශාල විනාශ වෙනවා. විනාශ වෙනකොට අපි දඟලුවා මෙතෙක් කරන්න නැතුව තමයි. උඩට ගණන් ගන්න දෙන්න පුළුවන්. ආනේ ඒ ගතිය පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් එහෙම නැත්නම් ඒව පිළිබඳව සරුවචනාන්තේ ඒ දේශනා කරලා තියෙන දේශනා ඔක්කොම මේ නිබ්බාන පරිසංයුත් දේශනා කියලා සඳහන් කරලා තියෙනවා. එහෙම නැත්නම් ගම්භීර දේශනා වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් අවාසනාවට වගේ මේ කොටස් අපි තේරවාදයේදී විග්‍රහ කිරීමේදී නැත්නම් තේරවාද අර්ථකථනයේදී බුද්ධමාකාර බියසුළු ගතියක් දක්වනවා. බුද්ධමාකාර ඒක දකින්න කැමති ගතියක් තියෙනවා. ඒක මොකද්දෝ පටලවිල්ලක් වගේ කියලා අර්ථකථනයේදීම සීල ශික්ෂාවට තොංගණන් දෙනවා. සමාධි ශික්ෂාට කැටි කියලා දෙපැත්තේ වැක්කෙරෙන්න දෙනවා. ප්‍රඥා ශික්ෂාවට ගියාට පස්සේ පේන්න තියෙනවා මොකද්ද පසුබාන ගතිය. ඒ කියන්නේ මොකද්ද මේක අහගමාන රූප නෑ කියලා. අපි අරමුණක යන වෙලාවේදී ඒ අරමුණේ හිත තැම්පත් කරගෙන ඒක හිත ඒකට নিমগ্ন වෙලා කටයුතු කිරීම පුදුම ආගමන රූප ස්වරූපයෙන් මේක අර්ථකථන දෙනවා. නමුත් එහෙම හිතියට ඒක કૃතිම දෙයක් යම් වෙලාවක අරමුණල වදින්න පුළුවන්. ඒ වෙලාවේ මොකද්ද කරන්න ඕනේ කිව්වහම ඒ අටුවාචාරින් වහන්සේලා දුර්මුඛ වෙලා තියෙන හැටි පේන්න තියෙනවා. මේ අටුවා යුගයට එනකොට මේකෙදී තිබිච්ච ඒ සජීවී ගතිය මේකෙදී තිබිච්ච ඒ බය නැතුව මුණ දෙන ගතිය පිරිහෙන යුගයකට ආවට පස්සේ තමයි මේක අර්ථකථනයක් ලියන්න ඕන කියන හැඟීම ඇවිල්ලා තියෙන්නේ. ඒක ඒ නිසා ඒ වයිදී මූණ දීලා නැහැ. වාසනාවක්ද මන් දන්නේ අවාසනාවක්ද දන්නේ අන්නේ ඒ වෙලාවේදී මේ තේරවාද අර්ථකතනයේට වඩා විප්ලවීය ගතියක් ආගම ගැන නොතක කාරණාව ගැන සලකලා උත්තර දෙන ගතියක් මහායාන අර්ථ කතාවේ තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් සංස්කෘත දන්නවනම් ඒ මහායාන අටකතාව අරගෙන බැලුවොත් මේ තේරවාද අටකතාව තේරවාද අටකතාව බොහොම සාන්ත සුන්දර ගතියක් තියෙනවා. මහායානේ ඊට වඩා බොහොම සෙල්ලක්කාරයි. ඒ වගේ ප්‍රශ්නවලදී ඒක එළියට අරගෙන හරි ලස්සනට විග්‍රහ කරලා දෙනවා. විග්‍රහ කරලා දෙන්නේ ආගම ගැන හෝ සදාචාරය ගැන හෝ අච්චරම තැකීමක් ඇතුව නෙවෙයි. පො විප්ලවීය උත්තරයක් දෙනවා. අන්න ඒ ටික ඒ ඒ අපිට ඒක පැත්තකින් කියනවා නම් මේ තේරවාදීදී අපි ගිලිහිච්ච කොටස. ගිලිහිලා නෙවෙයි ලීන වෙලා තියෙන්නේ. ඒක නිලීන වෙලා තියෙන්නේ, හැංගිලා තියෙන්නේ. හැබැයි ඒකට ඕන අවශ්‍ය කරන අමුද්‍රව්‍ය එහෙම නැත්නම් මේ මහායාන බුද්ධ ආගම පවා දෙන අර්ථකතනට අවශ්‍ය මූල කාරණා එහෙම නැත්නම් ඒ ඒ තොරතුරු අපේ සූත්‍රවල තමයි තියෙන්නේ. ඒව සඳහා අර්ථකතන දීමේදී අපි රාමුවකට අහු වෙලා තියෙනවා. අපි මේ තේරවාද රාමුව තුල ඉඳලා තමයි අර්ථකථන දීලා තියෙන්නේ. මහායාන රාමුව ඊට වඩා ටිකක් පළල් අර්ථයක ඉඳගෙන විස්තර කරනවා ඒක තේරවාදයේ දකින්නේ සදාචාරය ගැන එච්චර තැකීමක් කරලා නැහැ. ආගමක ස්වરૂපය ගැන එච්චර තැකීමක් කරලා නැහැ. ඊට පස්සේ අර්ථකථනය නම් සජීවී ගතියක් පේන්න තියෙනවා. ඒ බුද්ධ ජයන්තියෙන් පස්සේ මේ දෙක අතර යම් කිසි මේ මහායාන සහ තේරවාද අර්ථ කතාවල යම් කිසි සමவாயයක් ඇවිල්ලා තියෙනවා. ඒක අපේ යුගයට අපිට ඇතිවෙච්ච යම් අලුත් අංකුරයක්. හැබැයි ඒක පිළිගන්න නොපිළිගන්නකම කිසිසේත්ම බලපාන්න එපා කාටවත්. ඒක තමයි කැමති නම් බාර අරගෙන අපින් හැලිච්ච ඒ කොටස බද්ධ කරගත්තට පස්සේ මා පුදු විග්‍රහයක් ගන්න පුළුවන්. ඒ නිසා 56න් පස්සේ තේරවාද ශාසනයේ අර්ථකතන එහෙම නැත්නම් මේ සූත්‍ර පිළිබඳව දැන් ඇත්තටම බොහොම සතුටුදායක වෙන්න පුළුවන් මට්ටමේ දැනුමක් ගිහියන් අතර තියෙනවා සංඝයා වහන්සේලා සූත්‍ර අර මේ මහත්‍රුකා කරන්න ගන්නවා වැඩි ඊට පස්සේ ඌවා පිළිබඳව මත ඉදිරිපත් කිරීමේදී නැත්නම් අර්ථකතන ඉදිරිපත් කිරීමේදී අපිට අටුවාචාර්ය වහන්සේ පොඩි තරවටුවක් කරනවා අපි කියලා තියෙන එකට පිටින් යන්න එපා ගියොත් තේරවාදේ විනාශ වෙනවා. ඒ නිසා එයින් පිටට යන්නේව සම්ප්‍රදාන කුල නැහැ කියලා න්යා ඉරි දෙකක් ගහලා දෙපා වේලක් ඇඳලා තියෙනවා. එයින් පිට යන්න බෑ කියලා. නමුත් මේ වෙනකොට අපේ ඉන්න හිතුවක්කාර කීප දෙනෙක් ওই අටුවාචාන් වහන්සේලා ගහපු ඉර ගණන් ගන්නෑ වැටටුඩින් පයින්. පැල්ල දෙනවා. දුන්නට පස්සේ ඒක බාර ගන්න ගිහි පිරිසක් එහෙම නැත්නම් ඒක බාර ගන්න ශ්‍රාවක පිරිසක් ඉන්න නිසා ඒ අර සෙල්ලක්කාර අර්ථකතන මේ පසුගිය අවුරුදු 10 15 ඇතුළත ලංකාවගේ සම්ප්‍රදාන කුල රටක විනිචාරයක් නැතුව පැතිරෙන්න පටන් ගත්තා. බුදුමාකාර පැතිරලා පැතිරෙනවා. හැබැයි ඒක දිහා වුණත් ශාස්ත්‍රීය මට්ටම් පැත්තක තියලා භාවනා පැත්තෙන් බැලුවොත් නැත්නම් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරන පැත්තෙන් බැලුවොත් මෙන්න මේවා මේ ඕනෑමට වැඩිය ගිහිල්ලා තියෙනවා. ඒක නිකන් බොරුවට වාදයේ තඳා වෙන වාද. නමුත් මෙන්න මේ මේ අර්ථ. ඒ අතින් බොහොම භාවනා කරන එකට අත්දකින්න පුළුවන්. පොතේ නෑ. නැත්නම් අටුවාවේ නෑ. නමුත් බුදුහාමුදුරු ඒකට ඉඩ තියලා තියලා තියෙනවා කියලා. ඒ Tamanට පුළුවන් ඒකට නව අර්ථකතන දෙන්න පිළිගන්න නොපිළිගන්න එක වෙනම කතාවක්. අන්න එතන තමයි මේ සික්ඛහ කියන පදේ අරගෙන යන්නේ භාවනා කරන කෙනාට විතරයි යතින් බලනකොට සීල අර්ථකතන සමාධි අර්ථකතන ඉක්මවලා මේ විපස්සනා අර්ථකතනයක් ප්‍රඥා අර්ථකතනයක් දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක කාටවත් මේ පටවඬ කරන එක නෙවෙයි තමන් භාවනා කරනකොට එන ප්‍රශ්නෙකදී ඒ තමන් විසින් හදා ගන්නාලද ක්‍රමසහවිදි අපි කියනවා මේ ආර්ය පරිශ්‍රණිය කියලා ඔකට ක්‍රමසාවේදී පාවිච්චි කරන්න ගියාම ඔය කාටවත් කාගේවත් නීති තර්කවලට යටත් වෙන්නේ නැහැ. කිලිම සූත්‍රයත් එක්ක බලනකොට මේක ගැලපෙනවා නම් බාරගන්නේ බාරගන්නේ නැත්නම් නිකන් ඉන්න කියලා ගන්න පුළුවන් ගතියක් තියෙනවා. අනේ ඒ ටික තමයි අපි ඊයේ දේතනාව හමාර වෙනකොට අපි කිට්ටු කරගෙන ඇවිල්ලා තිබුණේ ඒක මේ සික්ඛාවල තියෙන මේ සති සති සංවරය කියලා සඳහන් කරලා තියෙනවා සති සංවරය විස්තර කරන විස්තර කරන්න හැම වෙලාවෙම යෝගාවචරයට තමන්ගේ අරමුණේ තවත් එකක් එක්ක ගැටෙන අවස්ථාවක් තමයි නිදර්ශනයකට ගන්න තියෙන මේ අරමුණ රකින්න අවස්ථාව නෙවෙයි අරමුණ රැකගෙන ඉන්නකොට තව එකක් ඇවිල්ලා ගහනවා එතකොට මේ thesis antithesis and synthesis කියලා තමන් කරගෙන ගිය වැඩේට තව එකක් ආපුවාම වැඩිච්චාම පිට වෙන ගිනි පුපුරක් තියෙනවා සිංහලෙමුත් වචන තුනක් තියෙනවා. මට ඒ වෙලාවේ මතක් වෙන්නේ අන්න මේ ගිනි පුපුර ඇතිවීම කිසිම තර්කානුකූල ගතියක් නැහැ. වදින හැටියට තමයි ගිනි පුපුර එන්නේ. ඒ නිසා ඒක හරීම මේ මේ විපස්සනාව දන්න කෙනාට පේනවා මේක කිසිම කරදරයක්වත් හරියාදුවක්වත් අමලියක්වත් නෙවෙයි ධර්මය අවබෝධ වෙන්න නම් මේ තමන් කරන වැඩේට බාධා එන්න ඕනේ. බාධා එනකොට ඒකෙදි ක්‍රියා කරන ආකාරයේ ඒ අනුව තමයි මෙයා කන කොකාද සුදු කොකාද කියලා තේ ඉගිලෙන කොටයි. එහෙම නැතුව මේ මේ සමාධියක ඉඳගෙන අරස වෙලා ඉන්න වෙලාවෙ නෙවෙයි. ඒක නිසා මේ සති සංවරය එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරය කියලත් මේකට ඉන්ද්‍රිය සංවර සීලය කියලා මේකට කියනවා. මේ ඉඳුරන් দমনය කිරීම නැත්නම් ඉඳුරන් හික්මව ගැනීම කටයුත්තේදී චක්කුණා රූපන් දිස්වාන නිමිත්තක් ගාය යෝති නානු ව්‍යංජනක් ගාය යෝති යත්වාදි කරන මේතං අසංගතං විහරන්තං uppajjati papaka akusala dhamma තස්ස සංවරය ආපජ්ජති රක්කති චක්කුන්ත්‍රියං ඉතින් ඒක මම ඊයේ උදාහරණයකට ගත්තේ භාවනා කරගෙන ඉනකොට මනෝ රූපයක් හෝ මොකක් හරි රූපයක් පේන. ඉතින් ඇත්තටම මේක ඊට වැඩිය සජීවීව විස්තර කරන්න පුළුවන් වෙන්නේ සක්මණේ ඇත්ත එක අරගෙන යන්නේ. එතකොට සක්මණේදී අපිට බාහිර රූප රූප රූප පේන්න පුළුවන්. යෝගෙන් භාවනා විදිනකොට මනෝ රූප පේන්න පුළුවන්. නැත්තම් පරියංක භාවනා කරනවා නම් අපි ඇස් දෙක වාගෙන හිටියට මිනිස්සයා කියන සතර කන් වහන්න බෑ. ඒක මේ මේ වහන්න පුළුවන් සත්තු බොහෝම සුළු කොටසයි ඉන්නේ කන නිතරම ඇරලා තියෙන්නේ. ඒකට සද්දයක් වදින වෙලාවේ තමයි භාවනාවක් අරමුණක් නිමිත්තක් අරගෙන යම් ප්‍රමාණික සත්‍ය සමාධිය ඇති කරන එක යනකොට අදිසි සද්දයක් ඇහෙනවා. ඒ සද්දය ඇහෙනකොටම අපිට අර හිතපු එකලස කැඩෙනවනේ. එකලස කැඩිලා අන්තිමට අරමුණ හැලිලා සද්දෙට හිත යනවා. ඒක සාමාන්‍යයෙන් ඔය අභිධර්ම චිත්ත වීඩියෝල කියන්නේ භවංග උපච්ඡේද භවංග චලන භවංග උපච්ඡේද කියලා. ඒක පෙන්නනවා නිකන් මේ අපි රේඛාවක් දිගේ ගමන් කරනවා වගේ එකම තැනක යනකොට පිටින් මොකක් හරි වදිනවා. ඒ කියන්නේ මකුළුවා දැල එල්ලලා පැත්ත කරලා බලාගෙන ඉන්නකොට ඒක මොකෙක් හරි සතෙක් ඇවිල්ලා වදිනවා. ඌලඟට හෙල්ලුණාට මකුළුවාට ඒක අරමුණක් වෙන්නේ නැහැ. ඒකට කොලයක් ඇවිල්ලා වැදුනට මකුළුවා ගණන් ගන්නෙත් නැහැ. මකුළුවාට එන තමන් ඉන්න ඒ ගරාදියේ ඉන්නකොට තේරෙනවා මේ ආවේ සතෙක් කියලා. එතකොටම අර මකුළුවා නිින්දෙන් අවදි වෙනවා. ඒක පාර නින්දෙන් අවදි වෙනවා. ඒක තමයි මකුළු වගේ තියෙන සුවිශේෂී ඒ ගොදුරු ගන්න ක්‍රමය. ඊට පස්සේ යා ඒ වහාම ඒ තැනට ගිහිල්ලා ඒ සතා විශාල සතෙක් නම් මකුළු වගේ ජීවිතතර දෙන්න ගම යාපහු වෙනවා. එයාගේ අවශ්‍ය හරියට ගොදුරු අහු වුණා නම් එයා ගිහිල්ලා වහාම ඒ ගොදුරු වටේ බැඳලා විස පොඩ්ඩක් ගහුවාට පස්සේ ඒක එහෙම කීකරු වෙනවා. ඒ වගේ තමයි අපේ අරමුණ අපිට අපේ හිතත් අර අරමුණක තැම්පත් වෙලා මකුළුවෙක් දැලෙලලා බලාගෙන ඉන්නවා වගේ ඉන්නකොට සද්දයක් ඇවිල්ලා වදිනවා. වදිනකොට එක පුංචි සද්දයක් නම් හුලං වදිනවා එකක් මකුළුව කලබල වෙන්නේ නැහැ. නමුත් සද්දේ අරමුණ කැඩෙන විදිහ එකක් මේ කුමර බඹතර අසපු වේමා සමවැදී උන් දැහන බිඳුනයි කියලා තියෙන කුමරියක පාසලඹ තැළුණා. කුමරියක පහතලම සැලෙනවා. නිකන් නැට්ටුවෙක්ගේ පහතලම සැලෙනකොට මේ භාවනාව කැඩෙන්නේ නැහැ. කුමරියගේ සැලව සැලෙනකොට අර සමවැදී වුන් දහන මිදුණා. පිළිච්ච ගමන් අර දැන් භාවනා ගැන කතාවක් නැහැ. දැන් ඔන්න සීල ශික්ෂාව පෙන්නා, සමාධි ශික්ෂාව පෙන්නා. ඒ කියන්නේ ඒකේ තියෙන අරසව නැති වුණා. හිත ගියා හිතෙන්. අන්නේ වෙලාවේදී ඒ දැකපු දේ නෑ මෙතන ඇහිලා කියලා ගමුකෝ. ඊයදුත් ගත් එකට වෙනස දකින්න එකක් ඇහෙන සද්දයක් කියලා. අන්නේ ඇහෙන සද්දේ යම් හේකින් නිමිත්තක් ගත්තොත් යම් මේකෙන් විස්තර බැලුවොත් නිමිත්තක් ගායෝ නානු ව්‍යංජනක් ගායෝ. ඒකේ ව්‍යංජනානු ව්‍යංජන බලන්න ගියොත් ඒක නිමිති කෙරුවොත් කරපු තැන ඉඳලා එයා වග කියන්න ඕනේ එතනින් උපදින කෙලස් ප්‍රමාණයට. ඒ වෙනුවට එයාට පුළුවන් නම් මම දැන් මෙතෙක් කළා හිටියේ කුමර බඹතරාසපුවේ. එතකොට මේ කුමරියක පහතලඹ තැළුණා. සැලෙනකොට මම හිතපතන හිටියානම් මගේ දැහනත් රැකෙනවා, සීලෙත් රැකෙනවා. දැන් මේ තලඹ ගැන මේක පිත්තලෙන් දහදලා තියෙන්නේ මේක රිදී දහදලා තියෙන්නේ මොන වගේ කුමරියක්ද මේ ඉන්නේ කියලා බලන්න ගිය ගමන් ඒ නිමිති ගැනීම සහ ව්‍යංජනාන ව්‍යංජන ගැනීම නිසා අර ලස්සන කුමර බඹසර අසුපේදී නොහිටිච්ච නොපහළ වෙච්ච නූපන්න කුසල් රාශියක් පහළ වෙන පටන් ගන්නවා. එන්නේ එතෙන්ට යනකම් තලබත් සැලුණා, සද්දිකුත් ආවා, Taman ඉන්න ධායනත් බිඳුණා, තාම අකුසල් වෙලා නැහැ. අකුසල් වෙන්නේ යාට තේරෙන්න ඕනේ. මේසි මෙතන තියෙන විපස්සනා ශික්ෂා නැත්නම් ප්‍රඥා ශික්ෂා. මම මෙතෙක් හිටියේ නිර්මල තැනක. නික්ලේශී තැනක. ඉතින් මම අහිංසකව මම මේ බඹදරාලුකුවේ හිටියේ. ඒතකොට පිටින් සද්දයක් ආවා. දැන් හිත අද්දරට ඇවිල්ලා තියෙන්නේ. හිත එලිපත්තට ඇවිල්ලා තියෙන්නේ. එලිපත්තට ආවට පස්සේ Tamanට එතන දැන් මේ ඉන්න தත්ත්වය පිළිබඳව දන්නවනම් මේ පැත්තට ගියොත් බඹතරාසපුවට ගියොත් තපසරකෙනවා. නැත්තම් සමාධි භාවනා කුසලයේ සිද්ධ වෙනවා. නැත්තම් හිත නික්ලේශී වෙනවා. මේ පැත්තට ගියොත් කෙලෙස් පහළ වෙනවා. ඒ කෙලෙස් පහළ වීම සඳහා සද්දයට පමණක් බෑ. ඒ සද්දයට තමන් නතු වෙන්න ඕනේ. ඒකලිලෙක නිමිති ගන්න ඕනේ. ව්‍යංජන අනුව්‍යංජන ගන්න ඕනේ. අන්නේ නතු වීම හරහා තමයි අර සද්දෙට ගෙටක වැදින්න පුළුවන්කමක් ඇති වෙන්නේ. ඉතින් ඒ தත්ත්වෙදී ආගම නැත්තම් සදාචාරය කියන්නේ කුමරියක පාසලඹ සැලීම වැඩි කියලා. ඒ නිසා කුමාරි තමයි වැරදිකාරී. පාසලම තමයි වැරද්ද. සද්ද පැමිණීම තමයි වැරද්ද. ඔය විපස්සනා ශික්ෂාවට යනකොට කියනවා නෑ ඔබ තාම ඉන්නේ එලිපත්තේ. මේ පැත්තට ගියොත් හිතපු අරමුණ මේ පැත්තට ගියොත් කුමරිගේ පාසලඹ සැලිලා. ඉතින් මේකෙදි දැන් කඩුව දෙන්නේ කාගේ අතටද කොබුව දෙන්නේ කාගේ අතටද කියන ප්‍රශ්න තියෙනවා. ඉතින් අපේ හිත සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාව නැත්තම් අපි කොහොමඩක්වත් අර ඒකාකාරව හිටපු සමාධි අරමුණ තිබියදී මේ පාසලඹේ සද්දට කැමති. ඒක නිසා අපි යම් හේකින් පාසලඹ දැකලා ඒකේ ව්‍යංජන අනු ව්‍යංජන දැකලා ඒක රස විඳලා කටයුතු කරනවා කියලා කියන්නේ එතෙන්ද කඩුව දීලා. ඒතකොට මේ පැතර කපුව තමයි හම්බෙන්නේ. ඒකට ඒ දෙගොල්ලගේ සටනෙන් අනිවාර්යයෙන්ම කඩුව තියෙන පැත්ත දෙනවා. ඒක නිසා දෙන්නේ කඩුව කාටද කොපුව කාටද කියන එක බාහිරින් පැමිණෙන අරමුණේ නෙවෙයි තියෙන්නේ මේ Tamange සමාධි ශික්ෂාවේ. ඒක උපත්යෙන් කවදාකවත් නැහැ. ඒකයි ඒකේ තියෙන ලස්සනම කෑල්ල. උපත්යෙන් තියෙන්නේ අපි ಜಾතිය බෝ කරන්නයි. කුමරියගේ පාසල අපිට තමයි අනිවාර්යයෙන්ම ඇදෙන්නේ. නමුත් බුදුරජාණන්සේ මේ වගේ සීරු මාරු අවස්ථාවක එනතම් ප්‍රශ්න කර අවස්ථාවක් කියනවා තාම තාම මේක පිළිබඳව වගකීම Taman අතේ තියෙන්නේ එහෙම නැත්නම් මේ එන අරමුණේ ව්‍යංජන අනුව්‍යංජන බැලීමෙන් තමයි අහුවෙන්නේ ඒ නිසා දැක්කට මොකද නැත්නම් ඇහුණට මොකද බීරෙක් වගේ ඇහුණු සද්දේචීදී බීරෙක් වගේ හිටියොත් එහෙම නැත්නම් මේක හිත සද්දයක් ආවා හිත පිට ගියා මට රසය ඇති වුණා මට බඹ බඹසරේ කැඩුනා එහෙම නැත්නම් හිත නික්ලේ ක්ලේශ තත්ත්වයටපත් වුණා කියලා පශ්චාත්තාප වුණොත් එයාට මේ මෙතනදී වුණත් ආපහු යන්න පුළුවන් කියන අවස්ථාව ඒ ඒ ඒ ඉද ඒ විභවය වැටහෙන්නේ ඒ අර පශ්චාත්තාප නිසා. ඒ නිසා සද්දේ ඇහුණත් කුමරියක්ම වුණත් එහෙම නැත්නම් පාසලඹක් වුණත් එතෙන්ට ගිහිල්ලා ඒකේ ව්‍යංජන අනුව්‍යංජන බලන්නේ නැතුව දැන් මේ මගේ හිත තියෙන්නේ සෝත විඥානේ තිබුණේ නම් කාය විඥානේ මෙතනදී මට තියෙනවා එහෙට ගියොත් අපාය සංසාරේ මෙහෙට ගියොත් නිවන මෙන්න මේකෙන් කොතනද ඉන්නේ කියන එක. ඉතින් මේක කාට හරි යෝගාවචරයේකට මෙන්න මෙවැනි සීරුමාරු අවස්ථාවක ව්‍යංජන අනුව්‍යංජන බලන්න ගියොත් නූපන්න කුසල් රාශියක් පහළ වෙනවා. ව්‍යංජන අනුව්‍යංජන නොබලනවායි කියලා කියන්නේ ඇහිීම ඇහිීම මතුවෙමින් නතර කරලා එතකොට තමයි තියෙන ඕනනම් ආරක්ෂාව වෙනස හිටපු තැනට යන්න පුළුවන්. අන්න ඒ අවස්ථා තුන දකින්න පුළුවන් නම් ඒ අවස්ථා තුන දැන් ඉන්නේ ඉලිපත් ඒ අවස්ථාව දන්නවා. මේ පැත්ත කෙලසෙන අවස්ථාව බව දන්නවා. මේ පැත්ත තමයි මෙතෙක් හිටපු නික්ලේශී අවස්ථාව දන්නවා. ඔන්න ඔය අවස්ථාව අතින් අපි සියලු දෙනාම සමානයි කිව්වට පස්සේ බුදුසජනන්සේ පුදුමාකාර manussත්වයක් අපිට ගෙනත් දෙනවා. ඒ තුන තුනකට දකින්න පුළුවන්කම තොට නෑ මට විතරයි තියෙන්නේ කියලා බුදුහාඳුරෝ කියන්නේ. මම බුදුන් මට විතරයි පුළුවන්. තොපි මැට්ටෝ තොපිට බෑ කියන්නේ. බුදුන්ස් කියනවා මට වගේම ඔය ඔක්කොටම පුළුවන්. ඒක තමයි manussකම කියන්නේ. ඒක වැඩ ගන්න නැතුව අපි මේ කුමරියට දොස් කියන එක තමයි කැකිල රජුරංග නඩු තීන්දුව කියන්නේ. අපි මේ කුමාරිය ආපු නිසා තමයි ඔක්කොම සිද්ධ වුනේ කියලා ඒ අර ඒ පැත්තේ කුණු ටික දැම්මට කවදා හරි තීරුම් අරගත්තොත් තීරුම් ගන්න පුළුවන් නම් එහෙනම් ඒවට තමයි අපි මේ බණ කියන්නේ. ඒකට තමයි මේ භාවනා කරන්නේ. ඒ හැකියාවට ඒකට භව සම්පත්තියක් මේක manussකම තියෙන. මේ manussකම ඒකමට නෑ කියලා කියන එක සාධාරණයි. මොකද හේතුව බුදු කෙනෙක්ගෙන් බණනාහපු කිසිම දවසක අපිට මේ අවස්ථා තුනේදීම සමාන හැකියාවක් උපත්තියෙන්ම ලැබෙනවා කියන කවුරක්වත් පිළිගන්නේ නෑ. සම්මාදිට්ඨිය ලැබෙනවා සම්මාදිට්ඨිය මට තියෙනවා ඕනේ නම් ගන්න පුළුවන් කියන එක පිළිගන්නේ නැහැ. ඒක නිසා සරුවචාන්සේ සඳහන් කරනවා ද්වේමේ බික්ක වේපච්චා සම්මාදිට්ඨිය උපාදාය ඛතමේ ද්වේ පරතෝච ගෝසෝ අජත්ත යෝනිසෝ මනසිකාරෝ ඒ කියන්නේ ඔබ හැම වෙලාවෙම ඉරියව් මාරු කරන වෙලාවක අරමුණට බාධාවක් එන වෙලාව හැම වෙලාවෙම සංදිස්ථානට යනවා අන්නේ සංදිස්ථානදී ගත යුතු පැත්ත සහ හල යුතු පැත්ත කියන එක පිළිබඳ සම්මාදිට්ඨියට ආසන්න කාරණා දෙකක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ තමන්ගේ අර්ථයෙන් සපෙලා කියනවා එකක් තමයි පරතෝഘോഷය මෙන්න මේ වෙලාවේ අත්විඳපු කෙනෙක්ගේ භාෂාව අහපන්. අවදවාදී අහපන් කියන දේ අහපන්. ඒ පරතෝ ഘോഷයකට හේතුව මොකද මේ தත්වෙට කෙල කෝටි වාරයක්පත් උනත් උඹේ හිතට කවදාකවත් හරි දේ තේරුම් ගැනීම හැකියාව හිතේ සහජයක් නෙවෙයි. එච්චරයි කියන්න තියෙන කාරණාව. ඒක නිසා අපිට නොගියයි කියලා හරි දේ තේරුවේ නැත්තයි කියලා මෙයාට මරණ දඬුවමක්වත් දෙන්න බෑ. කෙලේශක් යන්නත් බෑ. ඒ නිසා මෙතනදී මේ කරන වැරද්ද මේ දඬුවම් කළ යුතු වැරද්දක් නෙමෙයි සතුක් මරණ හොරකම් කරන වැරද්දක් ඕ නීවරණ වැරද්දක් නෙවෙයි වෙන්න තියෙන අකුසලයක් වළක්වා නොගැනීමේ වැරද්ද ඒක කියනවා පාරේ යනකොට කවුරු හරි ඇවිල්ලා වාහනයක් හැප්පුවයි කියන්නේ. ඒ හැප්පුවාම මේ මිනිසයාගේ වැරද්දක් නෑ. නමුත් මෙයා වැරදෙන්නේ දහස්සු කරාට උසාවිය අන්නතුරු වලක්වා නොගැනීමේ වැරද්ද කියලා රුපියල් 2500ක් ගහනවා ලංකාවේ. ඒ හරින්නවිලා අපන්නේ. මේ අනතුරු වලක්වා නොගැනීමේ හැකියාව කියලා බුදුරජාණන්සේ අපිට කියන්නේ අපිට අනුසය කියලා සහිතයි කියලා චෝදනාවක් කරනවා. ඕක තමයි අනුසය කියන්නේ. ඔන්න ඕක අවදි කරලා අන්නේ සීරුමාරු වෙලාවක මේක නික්ලේශී මාර්ගය මේක කැලස් මාර්ගය මේක නිර්මල මාර්ගය මේක මලසහිත මාර්ගය මේක ඡේමය මේක කාන්තාරය කියන මේ දෙක තේරුම් ගන්න පුළුවන් ඥාණය පොතක නෑ පොතකින් නේතුව දැනගන්නත් බෑ ඒ නිසා මේ පරතෝ ഘോഷය කියලා කියන කවුරුත් කියන දෙයක් අහන්න ඕනේ අන්නේ අහන දැනුම මේක තේරුම් ගැනීම 50ක් දෙක අජත්ත යෝනසෝ මනසිකාරය මේ කිව්වට පස්සේ මේක අහලා තේරුම් ගන්න තරම් උකුණු පසපැත්තක් තරම් මොලයක් තියෙන්න ඕන. ලුණු මිරිස් කන මොලයක් තියෙන්න නැත්තම් බෑ. කොච්චර කිව්වත් බෑ. මොකද එතකොට එයා හිතන්නේ ඉතින් මං මොකද කරන්නේ මේක මේ කටු අහි කටු උල් කරන්න ඕනේ. කුමරියගේ පාදන පාවට පස්සේ ඉතින් ආය තවත් කවුද බලන්නේ කුමාරියගේ දෙට්ට එනවා තියා මේ ඌණියන් කරලා ගෙන්න ගන්න වට්ට කුමාරිකාවක් මේ. ඉතින් ගෙට එනකොට නිකන් ඉතින් අනිවාර්යයෙන්ම ඊට ඊට එහා ඊට එහා තියෙන දේ තමයි මේ පිනවණ්ඩ සවන් ඇසුවන්ගේ සොඳින් සංගීත සිංහල දේශේ මා වාගේ සමත් පෙර කාලයේ අයෙක් නැත ඊට දුර්ජනා කෝපේ කියලා පරණ ලොක්කේ කවියක් කියනවා සිංහල කවියේ රාග තාල නැහැ මේ මෑත ඉතිහාසයේ රාග තාල ලංකාවට ගෙනත් දාලා කාපු කෑමන ඊට දීපු සම්මාන ප්‍රමාණය දිහා බලනකොට පේනවා මුන්දලාට අං ඇවිල්ලා තියෙනවද කියලා පස්ස පැත්තේ. මේ රාග තාලයක් ගෙනත් දාලා අපේ පැරණි සිංහල කවිය දිහා බලන්න. කියන්න ඕන දෙක කියනවා ඒක කියන්නේ ධර්මයට අනුව. මේ රාග තාල ගෙනලා ඌ කියනවා පින වණ්ඩ සවන් ඇසුවන්ගේ සොඳින් සංගීත සිංහල දේශය පිනක තිබුණ සංගීතයක්. මා වාග්ය සමත් පෙර කාලයේ අයෙක් නැත ඊට දුර්ජනා කෝපේ. ඇන්නෑ ඊර්ෂ්‍යා. මේ අපේ ජීවන පැරණි සංගහිතර තියෙන ඊර්ෂ්‍යාව නිසා අපිව ඛණ්ඩ කරපු දෙයක් නිසා මේ සංගීතය අර සංගීතය කියලා කියන රාග තාල දැම්මට පස්සේ පැරැන්නු පැකිලෙනවා. අද කොහෙද තරුණ ජනතාව ඉන්නේ? මේ කුමරියගේ පාසලඹට නිතුවන්නේ. ඉතින් ඒකෝට ඒක දකිනකොට සිහිබුද්ධිය ලෝපං විපස්සනා කරපං එතෙන්දී සමති වඩන්න බෑනේ. ඉතින් සිල් වඩන්න බෑනේ. වඩපු කෙනෙකුට වුණත් මේ රාගතාල දිගේ අපි මේ ගෙනියලා මේ දෙන්න හදන ශිෂ්ටාචාරය. එහෙම නැත්නම් මේ නාඩගම් දිහා බලනකොට යෝනිසෝමනසිකාරයේ තියෙන කෙනා කොච්චරක් පරිස්සම් වෙන්න ඕනේද? මේක මුළු ලෝකෙම නැත්නම් රටම, ජාතියම යස් යස් කියා කියා පිටිපස්සේ යනවා. අපිට තිබුණ නැති අලුත් දෙයක් මේ. මොකද්ද වෙලා තියෙන්නේ? එකෙකුටවත් ඔළුව බේරගෙන ජීවත් වෙන්න බෑ. කියන්නේ මේ බස් ප්‍රයිවට් බස් එකේ තියෙන සීට් තියෙනවා නගින්න හැම එකම ඕටේක් කරනවා මියුසික් තියෙනවා. එහෙම තමයි සීට් ගන්න බස් එකට කට්ටිය ගන්න. සීට් තියෙනවා ඕවර්ටේක් කරනවා මියුසික් නිකන්. මොකද්ද මේ මියුසික් වලින් දෙන්නේ? අපි අපි දැන හෝ නොදැන මේවට උදව් කරනකොට අපි දන්න ගන්න ඕනේ කොච්චරක් නූපන්න අකුසල් රාශියක් උපදිනවද කියලා. ඊට පස්සේ ඒව අපිට අකුසල කර්ම වශයෙන් පරිසම්දෙනකොට අපිටත් වෙන්නේ මොකද්ද? බඹර අතපුවේ ඉන්නකොට ඉතින් කුමර කුමරියක පාසල බදලෙනවා. ඒක අපහු වෙන්නේ නැහැ. අන්න එතනදී වුණත් පව් කරලා තිබුණත් මෙන්න මෙතනදී පුළුවන් නම් තීරුම් ගන්න උඹට දැන් අවස්ථා තුනක් තියෙනවා. උඹ ඉන්නේ එලිපත්තේ. තාම ගිහිල්ලා නැහැ. මේ ඇති වෙච්ච පාසලඹ පිළිබඳ සද්දේ ව්‍යංජන අරගෙන නැත්නම් අනුව්‍යංජන අරගෙන නැත්නම් ගත්තා දැන් දන්න ඕක දිගේ කතන්දර ගොතන්න එපා. ඕක දිගේ ප්‍රපංච කරන්න එපා. එතකොට වෙන්නේ අර Taman හිටපු නික්ලේශී තැනට යන්න තියෙන පාර ඇහිරෙනවා. නැත්තම් දුර වෙනවා. ඒකෙන් දුරස් වෙනවා. ඒ නිසා මෙතෙන් ගියාට පස්සේ මේකට දොස් නොකිය ඉන්න පුළුවන්කම තමයි මේ විපස්සනාවේ තියෙන වැදගත්ම ලක්ෂණය. මේකට හේත් සලහා ගන්න එපා. මේ දේ කෙරුවේ මට වරද්දන්න කියලා හිතන්න අරකයි. ඒ දේ ආවට පස්සේ මම ව්‍යංජන අනුව්‍යංජන බැලුවොත් තමයි අමාරු වෙටෙන්නේ. මම මේකට කැමති වුණොත් විතරයි ඒකට මාව වගලා ගන්න පුළුවන් වෙන්නේ. මම කැමති වෙන්නේ නැතුව ඉන්නවා නම් ඒ චිත්තක්ෂණය මම බේරිලා ඒ චිත්තක්ෂණය මම මේ කරන දෙයට ඉන්දිය සංවරය කියලා කියනවා. එහෙම නැත්නම් ප්‍රඥා ශික්ෂාව කියලා කියනවා. ඉතින් මේක සරුවචන් වහන්සේ කියලා දෙන්න උත්සාහ කරපු හැම වෙලාවෙම එවුවා නිර්වාණ පරිසංයුක්ත දේශනා වෙලා තියෙනවා. එහෙම නැත්නම් ගැඹුරු ධර්ම කොටස් ඒව පිළිබඳව අහගමන ස්වරූපයෙන් බලන කට්ටිය කියන්නේ නැහැ කුමරියගේ පාසලඹ සැලීම නැතර කරනවා මිස කුමරියගේ පාසලඹ ඇහුනොත් එතෙන්ට යන්නේක නැතර කරන්න මනුෂ්‍යකරු කරන්න බෑ කියලා. කතාවේ ඇත්තක් තියෙනවා. කතාවේ ඇත්තක් තියෙනවා මේ ධර්මයේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් බුදුහාමර කියන්නේ කවුද කියලා දන්නේ නැත්නම් ප්‍රඥා ශික්ෂාව කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් සංඝයා කියන්නේ කවුද කියලා දන්නේ නැත්නම් එයා හිතන ඇත්ත තමයි ඉතින් අර කුමරීක පහදාන බදන්නකොට ඉතින් ඒ පැත්තට නතු වෙනවා තමයි. ওই විය යුතුම නෑ ප්‍රඥා ශික්ෂාව තියෙන කෙනා. ඉතින් ඒක පෙන්වන්නට ওই මදුපිණ්ඩික සූත්‍රයේ සර්වචන්නාංශේ සඳහන් කරන්නේ සෝතංච පටිච්ච රූපේ සද්දේච uppacchati සෝත විඥාන. කනට දැන් අපේ හිත ඉච්චන වෙලා හිත තිබුණේ කාය විඥානය. අපේ ආස්වාස් ප්‍රසවාසි. නැත්තම් ඉඳගෙන ඉන්නේ ඉරියව්ව දන්න එකේ. ඒකේ ඉන්නකොට සද්දයක් ආවා. එතකොට මේ සෝතේට පත් වෙච්ච සද්දේ. ඒ වෙලාවේ ගොඩාක් සද්ද තියෙනවා. නමුත් කනට එල්ල වෙච්ච සද්දයක් කියලා එකක් තියෙනවා. ඒ කන හරවහරව අපි බලන්නේ එල්ල කර කර හාවෝ. එතකොට එයා එල්ල වෙච්ච සද්දේ විතරයි කම්බි දෙයට වදින්නේ. නැත්තම් අනිත් ඒවා එකෙන් අයින් වෙනවා ඒවා ලීන වෙනවා නිලීන වෙනවා මේක ප්‍රකට වෙනවා ප්‍රකට වෙච්ච දේ චක්කුංච පටිච්ච රූපේ සෝතංච පටිච්ච සද්දේ එතකොට සෝතේටපත් වෙච්චාම මගේ මනාපය මේ ඉන්න අරමුණට වඩා දැන් ඉන්න ආනපානි හෝ ඉරියවට වඩා මේ සද්දේට මගේ විඥාණය සිත් ගන්න ඕනේ. එතකොට විඥාණය මේක අතහැරලා තෙන්ට යනවා. කාය විඥානය අතහැරලා සෝත විඥානයට යනවා. මේ ගියත් යනකොටම දන්නවනම් අපිට දැනගන්න පුළුවන් දැන් නික්ලේශී තැනදලා ක්ලේශ තැනට ගියා. කජ්ජත් ගෝචර අරමුණේ ඉඳලා අගෝචර භූමියකට ගියා. ගියාට පස්සේ මේ තුන මේ සද්දයත් මේ කන් බෙරෙත් මේ විඥානය කියන්නේ ගාල කඩාන ගිය විඥානයත් එකට දිගින් දිගටම යනකොට තමයි ස්පර්ශ වෙනවා කියලා කියන්නේ. ඒක වෙන් වෙලා හිටියොත් එකතරක් ගිහලා ආපහු ආවට ස්පර්ශය නෑ එතකොට. එතකොට ඒක පොඩි ඇලහැප් මීනක් විතර තින්න සංගති පසෝ. එතකොට මේ ස්පර්ශය තිබුණොත් ඒ සද්දය විඳිනවා අපි. එතකොට කය විඳින්න බෑ. එතකොට ආස්වාස් ප්‍රසාරින ඒක විඳින්න බෑ. මොකද විඥාණයට එක සැරේට එකයි කරන්න පුළුවන්. එතකොට විඥාණය මෙතෙක් කියලා යම් ස්පර්ශයක් තියාන හිටියානම් කයේ අපි මොන නැත්නම් ආනපානේ නැත්නම් බිම්බීම හැකිලිමේ ඒ වෙනුවට විඥානයේ චපල විදියට ඒක පාවා දීලා අර සද්දේට යනවා. යනකොට ඒකට මෙතෙක් කියලා හිටපු විඥාණයට කාය විඥාණය කියලා කියනවා. එයාට අපි නමක් දෙනවා දැන් සෝත විඥාණය බාටපත් උනායි කියලා. ඉතින් ඒක දිගට පවතිනවායි කියලා කියන්නේ අපි දිගටම ප්‍රමාදේ වැටෙන්න ඕනේ. පළවෙනි සැරේ ගියා ඊට පස්සේ දිගටම ප්‍රමාදේ ඉන්නවා. ඒක හොඳයි. මේ කයේ තිබුණේ කොහොඳ නැහැ. හැබැයි මේ තාම මේ හිතලා කරපේ ගන්න නෙවෙයි. යෝගාවචරය චේතනා පහල කරලා ගන්න එක නෙවෙයි. මේ හිතේ තියෙන චපලකමට වැඩි කෙලස් තියෙන තැනට යනවා. මිටි තනින් වතුර බැස යේ. තින්නම් සංගති පසපස්ස පච්චා වේදනා. යං වේදේති තං සංජානාති. යමක් විඳිනවනම් ඒක සලකුණු වශයෙන් දැනගන්නවා. නම් කරලා දැනගන්නවා මේක කයේ තියෙන කාය විඥානේ නෙවෙයි සෝතයේ තියෙන සෝත විඥානේ යං සංජානාති තං විතක්කේදී යමක් අපේ අපි දැන ගැනීමට සංඥා තැබීමට හෝ සංඥානු අවබෝධ කරන්න ගියොත් ඒක වෙන කතන්දර ගොතන්න පටන් ගන්නවා. මේක වුණා හොඳයි නරකයි මොනවා හරි කියලා යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති. ඊට පස්සේ දීර්ඝ කතාවකට වැටෙනවා. යම් පපංචේති පපංච සංඥා සංකා සමුදාචරಂತಿ. එයාගේ හිත සම්පූර්ණයෙන්ම මේ අර අලුතෙන් ඇතිවෙච්ච මේ කතන්දරේ නිසා හිත සම්පූර්ණයෙන්ම අවුල් ජාලාවකට පඹගාලක පැටලෙච්ච හිවලෙක් වගේ අර අලුතෙන් ආව සද්දයට පැටලෙනවා චක් සෝත විඤ්ඤේසු සද්දේසු අතීතනාගත රූපේසු අතීතනාගත වශයෙන් ඇහිච්ච ඒ සද්ද ඔක්කොම සම්බන්ධ කරලා දැන් සද්ද අසන්නෙක් පාටපත් වෙනවා භාවනා යෝගාවචරය. ආන්න මේ කටයුත්ත thin slicing of time කියලා පුංචි පුංචි පුංචි පුංචි චිත්තක්ෂණ රාශියකට දාලා බලන්න යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේ මේක සර්වඥතාඥාණයෙන් දැකලා යෝගාවචරයට කියනවා ඔය ඩෑෂ්බෝඩ් එක පිටිපස්සේ තියෙන සර්කිට් එකේ වෙන්නේ ওই ටික තමයි. ඔයාට පේන්නේ වේදනාව විතරයි. ස්පර්ශයෙන් වේදනාවේ මෙහා පැත්තේ විතරයි තණ්හාව අපිට පේන්නේ වෙන්නේ මේකයි කියලා. නමුත් අපිට අදහන්න වෙනවා නැත්නම් අපිට මේ ගැටේ ලියා ගන්න මේ ਸਰුවචනanse පෙන්වන සර්කිට් එක එහෙම නැත්නම් ඒ යාන්ත්‍රණය අපි ශද්ධාවෙන් පිළිගන්න වෙනවා. පිළිඅරගෙන මේ කාය විඥානයේ ඉඳලා සෝත විඥානයට මාරු වෙන මේ ට්‍රැක් එක මාරු වෙන තැන ඉරියාපත සංදියක් වගේ අපි ඇවිදිමින් ඉඳලා ඉඳ ගන්න. ඉඳගෙන ඉඳලා නැගිටිනවා. අන්නේ ඉරියාපත සංදියක් වගේ මෙන්න මේක දැක ගන්න පුළුවන් නම් දැක්කන කොච්චර කල් ගියත් කමන්නේ දැක ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරය එතකොට මේ කන පිළිබඳව යම් ආකාරයක ඉන්දිය සංවරයක් ඇති කර ගැනීම සුදුසුෙක් වෙනවා. එයා කියනවා ඒක ඉතින් මට කරන්න දෙයක් නෑ ඒක ඉතින් වුණා. මම දන්නේ කියලා. ඉතින් එවනම් ඒ කියන්නේ එයා සමාධි භාවනාවට දක්ෂ වුණාට විපස්සනා භාවනාව වශයෙන් මේ ප්‍රශ්න පත්‍රය ගන්න කැමතිත් නෑ. විභාගයට මුණ දෙන්න කැමතිත් නැහැ. ඒ නිසා ඒ කෙනාට කවදාකවත් ඒ වෙච්ච දේ කරපු දෙයක්ද වෙච්ච දෙයක්ද කියන අර විශාල ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් දී ගන්න බැරි වෙනවා. මෙතෙන් දැනකම් වෙච්ච දෙයක්. නමුත් ඒ වෙච්ච දේ අනුමත කරපු ගමන් කරපු දෙයක් බවටපත් වෙනවා. ඒ නිසා මේ වෙච්ච දේ කරපු දේ බවටපත් වෙන තැන මට ඇහුණද මම අහනවද කියන්නේ ඇහෙනවා අහනවා. ඉස්සල්ලා වෙන්නේ ඇහෙන එක. ඒකේ පවු නැහැ. ඒක තන්නේ කරම මිනිහාය ධර්මක සිද්ධ වෙන්නේ. ඒක අහන්න හිත යොදපු ගමන් ඉඳලා එතන ඉඳලා තමයි වග කියන්න ඕනේ. අන්නේ අහම් ඇහෙන තැන සිට අහන තැනට යනවයි කියන එක. එහෙම නැත්නම් මේ active voice and passive voice කියලා කියන්නේ. භාෂාවක් කතා කරනකොට අපි passive voice එක තමයි ගොඩක් වෙලාවට යන්නේ සාහිත්‍ය රසයේ තියෙන දේවල්. ඇක්ටිව් වොයිස් එක තමයි යන්නේ සයන්ටිෆික් රිසර්ච් පේපර්ස් වල ලියනකොට. ওই ওই දෙක අතර හරි අමාරු වෙනසක් ගන්න. ඕක තමයි භාෂාවේ තියෙන ගැඹුරුම තැන. කළාද වුණාද? ඇහුණද? ඇහුවද? ඉතින් මේක මේ මේ මාරු වෙන තැන. එහෙම නැත්නම් අසංස්කාරිකව වෙච්ච වැඩේ සසංකාරික වෙන තැන. අවිඥානිකව සිදු වෙන වැඩේ සවිඥානික වෙන තැන. එහෙම නැත්නම් අචේතනිකව සිද්ධ වෙන වැඩේ සචේතනික වැඩ වැඩි. මම එක දවසක් ඒ මාරවිල රතාව කරන කාලේ මේ එහා පැත්තේ තිබුණ පන්සලක් පාලුකාරාම කියලා හරි හොඳයි ආමතුරෝ මං යනවා. ගියාම යාමතුරෝ ඇත්තටම පූජා පටන් ගන්න ඉස්සලා පැයකට කලින් ගියා මට කියලා දෙනවා. කියලා දීලා ඉවරලා එක දවසක් කිව්වා මහත්තයෝ ඔය උඟාක් ඔය ප්‍රශ්නට නම් උත්තර දෙන්න තේරෙන්නේ නැහැ මේක ගිහලා කියවන්නේ කියලා. ඒක මට පේන විදිහට අභිධර්ම පිළිබඳව අටුවා පොතක්. ඉතින් ඒක ගිහලා බලනකොට පොඩක් මං අහලත් තිබුණා. සසංකාරික අසංස්කාරික කුසල්. හිතාමතා කරන කුසල් සහ ඉබේ කරන කුසල්. ඉතින් ඒකෙදි කොයි එකද බලවත්? කාගේ හරි මෙහිමක් යටතේ හිතාමතා කරන කුසලය සහ ඉබේම පුරුද්දට කරන දේ. මේක කිව්වට පස්සේ සම්පූර්ණ ජීවිතේ මට මේ පේන්න පටන් අරගත්තා මේ හැන්දෑ පහට රස්සාව ඇවිල්ලා වැඩ ඇරිලා ඇවිල්ලා පොත කියවනවා මන බුදුම රසක් මේක දැන් කරන දේද කෙරන දේද අහන දේද ඇහෙන දේද බලන දේද පේන දේද විඳිනවා වෙන දෙයක්ද හිතන දෙයක්ද හිතනවද හිතෙනවද ඉතින් හැම දෙයකම මේක නිකන් මේ වෙන් වෙන් වෙන් වෙන් වෙන් වශයෙන් පේන්න පටන් ගත්තා ඊට පස්සේ මම මේකෙදී මට පුද්ගලික නෝට්ස් ලියනවා කර කර ඉඳලා පස්සේ පැවිදි වුණාට පස්සේ මම කටුකුරුන්දේ ස්වාමීන්සලාට ගියා. ගිහිල්ලා මං කව ස්වාමීන්සෝ මෙන්න අතීත දිද්දියක් මම මේ කියන්නේ. මට මෙන්න මේ වගේ සසංකාරික අසංකාරිකයේ පුදුම මේ මේ ජීවිතය පිළිබඳ මේ තියුණු භාවයක් පේන්න පටන් ගත්තයි කියලා. ඒ මං දන්නේ පස්සේ ඊයේ ස්වාමීන්සෝ අභිධර්මයට කැමැතිම නැහැ. ඊට පස්සේ ස්වාමීන්සෝ කිව්වා මේ ආයසුත් මේක වෙන බව නම් ඇත්ත. නමුත් අසංකාරික සසංකාරික දෙක අතර හරියට උම ඉරක් වෙන් කරලා කරගන්න බෑ මේක සිද්ධ වෙන්නේ මේ තරම් ශීඝ්‍රව. මම ඇහුවද මට ඇහුණද? මම ඇත්තට මේක බැලුවද මට මේක පෙනුණාද? හැබැයි එකෙන් සිදුවෙන වෙනස විශාල වෙනසක්. පෙනුනට මොනම දෙයකින්වත් අකුසල් වෙන්නේ නැහැ බැලුවේ නැත්තම්. ඇහුනට මොනම දෙයකින්වත් අකුසල් වෙන්නේ නැහැ. ඇහුනට අහන්න නැත්තම්. මෙන්න මේ දෙක වෙන තැන අල්ලන එක අපි කොහොම අනුන්ගේ කරන්නද? කොහොමද අනුන්ගේ මේ මයිදියා යා බලනවාද යන ගමන් බැලුණද යාට? එහෙම මටම ගැහුවද නැත්නම් කොහෙද යන පොට පොට chance එක මට වැටුණාද කියලා අපි මේ අනුන්ගේ යුක්තියක් පසිරලන්න හදනකොට අපි මේ අනුන්ගේ සසංකාරික අසංකාරික දෙයට අත තියන්න හදනවයි කියලා කියන්නේ මොන්න තරම් අමන වැඩක්ද කියලා බලන්න. මේ Taman කොච්චර අවදීන් සති ශික්ෂාවෙන් නැත්නම් අපි කියනවා ප්‍රඥා ශික්ෂාවෙන් බලාන හිටියත් මේ සද්දේ භාවනා කරනින්න සද්දේ අපි ඇහුවද නැත්නම් ඇහුණද කියලා ගත්තොත් මේකේ තාම භයානකම දේ තමයි හිතුවද හිතුණද කියලා ගත්තොත් ඒක පිළිබඳවම ගවේෂණයක් කරපු මේ මාක් එප්ස්ටයින් පොතක් ලියලා කියනවා අපිට එන හිතවිලි 99%ක්ම ඉබේ එන හිතවිලි. 100ට එකක්වත් නැහැ හිතන දේවල්. නමුත් මේ 100 100ටම පශ්චාත්තාප වෙනවනේ. අයියෝ මට හිතවිලි ආවයි කියලා. කවුරක්වත් බලන්නේ නැහැ මේ හිතවිල්ල අයාලේ යන හිතවිල්ල. අද නැත්නම් මම හිතුවේ එකක්ද කියලා. ඒ බලන්න බෑ. බැලිල්ලක් වෙන්නේ අපි අරමුණක් ආරක්ෂා කරන්න උත්සාහ කරේ නැත්තම්. අරමුණ ආරක්ෂා කරන හැනොට හිතවිලි එනවා. බුදුහාමරණටත් එනවා. නමුත් ඒක ආපු හිතවිල්ලද නැත්නම් මම ගිහිල්ලා ඇති කරපු හිතවිල්ලද කියලා බැලුවොත් මේ මගේ ඔළුව කියන මේ වේදිකාවේ රංගපාන නාට්‍ය සියල්ලම මගේ ව නෙවෙයි. කාගේදෝ නාට්‍යයක් මේ රංගපාන. අම අපි හැම වේදිකා නාට්‍යයකටම පශ්චාත්තාප වෙනවා. අයියෝ මට හිතවිලි ආවනේ. ඒ හිතවිල්ල 95ක් නැත්නම් 99ක්ම කොහෙද යන හිතවිලි. මෙන්න මේක දැකපු දවසේ තේරෙනවා භාවනා කරනකොට නැත්නම් විපස්සනා වෙදී නිවන් දකින්න ඕනේ නැහැ. මේක දිහා බලනකොට තේරෙනවා අපි මේ අනුන්ගේ දරුවන්ගේ උපැන්න සාතිකොටනේ අත්සන් කරන්නේ. තාත්තගේ කොටුවේ බොහොම ආඩම්බරයට අත්සන් කරනවා. ඔක්කොම මේ මගේ දරුවෝ කියලා හිතන්නේ. නමුත් දරුවා දුක අම්මට හතර hinaවක් පහල වෙනවා. අනේ මේ වගේ අමනේ ඈ නැමේ නලවන්නේ කාගේ දරුවද මේ මගේ රත්තරන් පුතේ කියාගෙන කියලා. ඒක තමයි බුදුහාමුදුරුවෝ භාගෙට hina වෙලා බලන්නේ අපේ දියා. උඹලා ඔය නලවන්නේ උඹලට අයිති දරුවද? බල මෙව්වට කොච්චර පශ්චාත්තාප වෙනවද? කොච්චර මේවට අනාගත සැලසුම් හදනවද? මේ ඔක්කොගෙම තියෙන්නේ මේ කොහිදෝ යන එකක් මගේ අරගෙන මේක මාන්නෙට තෘෂ්ණාවට නැත්තම් සක්කාය දිට්ඨියට තියාගන්න. මොන්නම තාලකින්වත් මේ ඉරියාපත සංදියේදී මේ ඉරියාපත සංදියේ මේ කෝච්චියේ ට්‍රැක් එක මාරු වෙන්නේ ඒ කෝච්චි පාරේ ගතියක්ද මමද කියන එක ෂන්ට් කරන්නේ මමද කියලා බැලුවොත් බුදුරජාණන්සේ සඳහන් කරනවා එතෙන්ට යනකන් සතිය පවත්වන්න පුළුවන් බලන්න කරන්න හිතගෙන ඉන්නකොට නැගිටින්න ඉඳ ගන්න හිතෙනවා ඉඳගෙන ඉන්නකොට නැගිටින්න හිතෙනවා නැගිටින වෙලාවේදී ඔක සතියෙන්ද සිද්ධ වෙන්නේ නැත්නම් වෙන බව වෙනස් වෙන බව දකින්නේ සතියෙන්ද නැත්නම් ඒක සතිය කැඩීමත් කියලා ඇහුවොත් අදත් තිබුණ දෙක තුනක්ම ප්‍රකාශන එමේ ඉන්න වෙලාවේ කවුරු හරි බෙල් එක ගහනවා එහෙම නැත්නම් සද්දයක් ඇහෙනවා එතකොට තමයි නැගිටිනවා. එතකොට ඇත්ත කැරෙනවා නැගිටිනවා. ඉතින් ඇත්ත කැරිය මමද? නැගිට්ටේ මමද? නැත්නම් නැගිට්ටුනාද? නැත්ද කිබේ ඇරුණද? ඉතින් මේ ඇත්ත ඇරුණ බව දැක ගන්න තරම් ඉන්ද්‍රිය සංවරයෙන් භාවනා කරා නම් ඇත්ත එක ඇරුණට සතිය කැඩෙනවද? එතෙන් තමයි ආහන දෙන ප්‍රශ්නේ. ඔබ නැගිට්ටා ඒක වෙනම දෙයක්. නම සතිය කැඩනවා. නමුත් එයා හිතනවා අනිවාර්යයෙන්ම ඇත්ත කැඩීම සතිය කැඩීමක් කියලා. එහෙනම් නැගිටීම සතිය කැඩීමක් කියලා. ඉතින් ඊට පස්සේ ඒක අසාධ්‍ය ලෙඩක්. ඊට පස්සේ බෙහෙත් අහන්නේ නැහැ. එයාට කියනවා හරි ඇත්ත එක ඇරියා. ඇත්ත එක ඇරියට පස්සේ බලපන්. ඒ ඉඳගෙන ඉන්නකොට තිබුණ සතිය ආය ඇත්ත එක අරගත්තව වහගත්තම ගන්න පුළුවන්. එහෙම නැත්නම් නැගිට තමයි. නැගිටිලා ඉනි හරි රියවෙද මොකද සතිය ගන්න බැරිද කියලා. ගන්න බැලුවොත් පේන්න තියෙනවා. ওই සතිය අපි හිතෙන් තරම් කිරිබිල් මල් නැට්ටක් හෝ එහෙම නැත්නම් මේ සුපාරි දෙයක් නෙවෙයි සතිය කැඩෙන්නේ නැහැ. කැඩෙන්නේ නැති සතිය කැඩුනයි කියලා හිතන එක ඒක තමයි සතියේ පෙකෙන වෙලා කැපීමක් සිද්ධ වෙන්නේ. කැඩෙන්නේ නැහැ. ඒක ඇත්තටම ඔය සීලය නැති කෙනාට කොහොමඩක්වත් ඔප්පු කරන්නත් බෑ කිව්වොත් එහෙම ඒගොල්ලෝ පිළිගන්නෙත් නැහැ. ඔය සීලයක් සමාධියක් ධානා ප්‍රඥාවේදී මේක උරගා බල බලා පදම් කරපු හමක් වගේ තලතල පාවිච්චි කරන්න ගියාට පේනවා. ඔය අපි හිතන හැම තැනකදීම සතිය කැඩෙන්නේ නැහැ. නොකැඩෙන සතියක් කැඩුනා කියලා පශ්චාත්තාප වෙන කෙනාට තමයි පුත්තජනයා කියන්නේ. එතකොට සතිය ඉන්ද්‍රිය මට්ටමේ ඉඳලා කවදාහකවත් බල මට්ටමට නගින්නේ නැහැ. එතකොට මේ බලයේ බවටපත් උනේ නැත්නම් බොජ්ජංග සතියක් වෙන්නේ නැහැ. එහෙමුනේ නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන මාර්ගාංග සතියක් වෙන්නේ නැහැ. අපේ සතිය ඉන්ද්‍රිය මට්ටමේ කොර වෙනවා. කොර වෙන්න හේතුව අකමැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පපි වතුර ගා ගන්න පුළුවන් සමහර TNT පෙත්තක් තියාගන්න වෙයිද දන්නේ නැහැ දිවයට. සදාචාරී. අපි ළඟ තියෙන සදාචාරය තමයි අපිට මේ එන ගහලා තියෙන්නේ. අපි අපි ගැන පුදුම විදිහට චෝදනා කරගන්නවා. කොහෙදෝ යන වැරද්දක් මේ සදාචාරමීමකින් මැනලා මේ සීලෙදී හැලෙන්න ඕනේ සදාචාරය තාම ගෙනියලා අතෙන්දිත් මැනලා කියන ඔය හිතවිලි ආවට කොච්චර කරවත් ඉතින් මට පෞසිද්ධ වෙනවනේ. ඒක නොකල යුත්තක් නේ. ඒක නොවිය යුත්තක් නේ. එතන සතිය නෑනේ. එහෙම නැත්නම් මම එක පාට නැගිට්ටා. ඉතින් ඒක නොවිය යුත්තක් නේ කියලා අර නැගිටපු මට Tamanටම Taman සාප දෙනවා. නමුත් නැගිටුණාද නැගිට්ටද කියන එක බලන්න කිව්වොත් කියයි ඕව ඔච්චර ඔය අල්ලබනල ඌව බලන්න පුළුවන්ද කියලා. ඒකට වෙනම මීටරයක් නැද්ද කියලා අහන එක සරුවචනාංශය බල්ලා කියන්න එපා. ඒක ඔබ වහන්සේ උතන වාඩිලා ඉන්න මොකටද ඔබ වහන්සේට තිබුණා මේක බල්ලා කියන්නේ. මට ඒව කරන්න බෑ කියලා හැම වෙලාවෙම ඒජන්ට් කෙනෙක් හොයනවා. සබ්ජෙක්ට් මට ස්පෙෂලිස්ට් කෙනෙක් හොයනවා එළියේ. මම නැගිට්ටද මට නැගිටුණාද කියලා. අපි ගමේ කතාවක් තියෙනවා කවුද બોලේ මගේ අමුඩේ කැත කරේ කියලා අහනවා. අමුඩේ හොදනකොට අහන කවුද બોලේ මේකේ කැත කරේ කියලා. කැත කරන්නේ ඉතින් ඔය අමුඩේ වෙන කවුරක් කැත කරන්නේ අමුඩේ කැත කරන්නේ තමන් තමයි ඉතින්. ඒක කරන්න බෑ. මගේ අමුඩේ කවුරු හරි කැත කරලා ගිහිල්ලා. ඊ තරමටම යෝගාවචරයාගේ තියෙන මේ ඒක බින්නේ බෞද්ධයර විතරයි. ඔය සදාචාර ප්‍රශ්නේ බෞද්ධයර විතරයි. එයා හැම වෙලාවෙම එnde ඉස්සරලා හිතනවා ඒකට ඒක අනික හේතුව මේ සමාධියට තියෙන කෑදරකම. අරමුණ කඩාගෙන යනකොට කේන්ද්‍ර කැමැත්ත නැහැ. ඉරියව් වෙනස් වෙනකොට කැමැති නැහැ. වෙන අරමුණක් වෙනවා දකින්න කැමැති නැහැ. ඒකෝට එන්නේ ඉස්සලා මේකට රොස්පරොස්. නමුත් කවදාකවත් යා ඉන්ද්‍රිය සංවරයකට එහෙම නැත්නම් අපි කියන ඔය ප්‍රඥා ශික්ෂාවකට යවෙන්නේ. එතකොට මේ ගැටෙන්න දීලා ගැටෙන වෙලාවේ තමයි තමන්ට දැනගන්න පුළුවන් ඉන්නේ ඇත්ත මමයා කවුද කියලා. කොච්චර කෙරුවා සමාජයට වැඩිය මම කුමරීගේ පාසලඹට කැමතියි. ඒක ප්‍රසිද්ධිය පිළිගත්තා මොකද්ද ඇති වෙරද්ද? ඒක මගේ හැටි. ඒක දිහා නැවත බලන්න. ওই පාසල වල තියෙන ආසාව නැති වෙනවා. ඒක දිහා නැවත බලන්න. මේ බව දැනගෙන එතකොට ඔක නැති වෙනවා. මේක නෑ වසංග නෑ නෑ ඒක හොඳ නෑ එහෙම හොඳ නෑ කියලා කියන්නේ කියන්නේ අපි පාසල වල තියෙන ප්‍රේමය තමයි තියෙන්නේ. ඒ නිසා මේක හෙලි කරන්න කියනවා. සත්‍ය ආලෝකයට හෙලි කරන්න කෙලෙස් වෙන්නේ නෑ. වසංග වුවොත් කෙලෙස්. තථාගතප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නපටිච්ඡන්නෝ මේ තථාගත දේශිත ධර්ම හෙලි කරපන් හෙලි කරන්න කරන්න බබලනවා වසංගණ්ඩ කියන්නේ එතන කෙලෙස වෙනවා ඒ නිසා මේ ප්‍රඥා ශික්ෂාවේදී අර සදාචාරය සම්බන්ධ කියපු කතාව අනිත් පැත්ත හරවලා දානවා කරකොලත ඇරලා දානවා මේකෙදී පූර්ව නිගමන ගන්න එපා සුසිල් දුසිල් බලන්න යන්න එපා. ලෝකේ තියෙන හරි වැරදි බලන්න යන්න එපා. පෙරදුනාද ලාභ වුණාද කියලා හිතන්න යන්න එපා. ජයගත්තද හිතන්න එපා. ලාභෙද පාඩුද කියලා හිතන්න එපා. වේදනාවද දුකද කියන හිතන්න එපා. ඉතින් බලාගෙන හිටපන්. මේ සිද්ධියේදී මේ මේ පැත්තට මේ පණින හිත මමද කරපු දෙයක්ද කිරිච්ච දෙයක්ද? ඒක සසංකාරිත අසංකාරිකද? සචේතනිකද අචේතනිකද කියලා ඒක කරන්න බෑ. ඒ සචේතනික අචේතනික භාවයට ඉස්සෙල්ලා අපි ළඟ තියෙන මතයක් මේක නොවිය යුත්තක් කියලා. ආන්නේ මතේ තියෙන තක්කල් අපි දාස භාවයටපත් වෙනවා. ඒ දාස භාවයේ සමාධියේ තියෙන කෑදරකමේ අතුරු අංශයක්. විපස්සනාවට තියෙන අකමැත්තක්. නමුත් මේක තමයි අපි උප්පත්ති ස්වභාවය අපේ. බුදුහාමුදුරු මෙතෙන් අපිට කතා කරලා කියනවා දැක්කට මොකද ඇහුණට මොකද පොට්ටෙක් වගේ නොබලං නොදකින් කියන්නත් එපා. ව්‍යංජන අනුව්‍යංජන බලන්නත් එපා කියලා. ඒක ඔය මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේට කියපු එකේදී මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ හරි ලස්සනට ඒක විස්තර කරනවා. එතකොට හිතනවා මේ හාමුදුරුවෝ බණ අහන්න ඉස්සෙල්ලා නිවන් දැකලාද කියලා. ඒ තරම් අර සරුවචනන්සි කියපේක ලස්සනට අල්ලලා දෙනවා. රූපන් දිස්වා සති මුට්ටා. එහෙම නැත්නම් සද්දන් සුත්වා සති මුට්ටා. සද්දයක් ඇහුවා සතිය නැහැ. පියරු පියනිමිත්තක් මනසිකරෝති වඩා රුචිදේ මනසිකරණය කරනවා. ඒ කියන්නේ මේ හිටපු බඹතරාසපුවට වැඩිය අර කුමතියගේ පාතලඹ ගැන ඉතින් අබිරමණය කරනවා. රූපන් දිසා සද්දන් සොත්වා සති මුට්ටා. පියනිමිත්තක් මනසිකරදී තස්ස අජ්ජෝස තිට්ඨති. ඒකට බැහැගෙන අනේ හොඳ වෙලාවට සද්දයක් ආවේ කියලා ඒකට নিমগ্ন වෙලා ඒ අජ්ජෝසනියත් එක්කම බැස ගැනීමත් එක්කම ඒකේ තියෙන අභිවදනය කියලා එක මේක කියාපාන්න ආසාවක් වෙනවා. කාට හරි කියන්න දෙනවා. අජ්ජෝසති අබිරමති අදිවච අදිවචන කාට හරි කියන්න දෙන නැත්නම් ඒක අබිරමණය කරනවා. තස්ස වඩති වේදනා අනේකාරූප සම්භවය. එතකොට ඒ ඇහිච්ච සද්දේ මතින් ඒ කුමාරි මෙහෙම වෙන්න ඇති, සලව මෙහෙම වෙන්න ඇති කියලා දිග ප්‍රපංචනයක් සිද්ධ වෙනවා. එහෙම වෙන්න වෙන්න වෙන්න ඒකේන නූපන්න කුසල් රාශියක් උපදිනවා. නිවනින් ඈත් වෙනවා. ඒ වෙනුවට සද්දයක් අහලා සතිමත් අසතිමත් වෙනවා වෙනුවට නැත්නම් අසතිමත් වුණා කියලා හිතන වෙනුවට නසෝ රජ්‍යති නොසෝ රජ්‍යති සද්දේසු සද්ද සද්දං සුත්වා පතිස්සතෝ ඒ සද්දේ ආවට ඒක අබිරමණය නොකර රංජනීය නොකර සීලෙ පිහිටනවා සමා වෙන්න සතිය පිහිටනවා මම හිතියේ නික්ලේශී තනක දැන් බලලා එලිපත්තේ ඉන්නේ මේ පැත්තේ සද්දයක් තියෙනවා කියලා ඒ ඉන්න චිත්තක්ෂණේ විස්තර කරනවා සෝචති චේති සද්දං වේදතෝ ചാපි වේදං යා සද්දෙත් අහනවා රස වින්දනයකොත් විඳිනවා ඒ වුණත් සතිය තියෙනවා එලිපත්තේ ඉන්නේ අරමුණේ නෙවෙයි දැන් අනතුරුදායක තැනක ඉන්නේ සද්දෙත් අහනවා ඒ අහන්නේ බීරෙක් වගේ එතකොට ඒක මේකට වැඩිය සුඛ වේදනාව වෙන බව දන්නවා. නමුත් එයා දන්නවා මේ තියෙද්දි සතිය තියෙනවා මට ඕනේ නම් නික්ලේශී තන්ට එන්න පුළුවන් කියලා. එතකොට එයා අපචින්නතෝ දුක්ඛං එයා දුක් ඇති කරන ප්‍රපංච කිරීමට යන්නේ කරන්න ගියම මේ පැත්ත රැදෙන බව දන්නවා. ඒ වෙනුවට ඒක මට මේ ගැඹුරු විපස්සනාවක් කරන්න හික්මීමක් කරන්න අවස්ථාවක් දුන්නා. මම දන්නවා මේ පැත්තේ කෙලස් තියෙනවායි කියලා මම යන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් කියනවා ඒ ටික මට කරලා දෙන්න බෑ. ඒක තමන් කරගන්න ඕනේ. මම මේ කියලා දුන්නේ ඔතෙන්ද ගේන්න තමයි. ඒක කවදා හරි භාවනා කරන වෙලාව කවදා හරි තේරුනොත් මේ අද්දරට ගිහිලා දැන් හොඳටම දන්නවා ලෙසලා වැටෙන්න හදන්නේ. ඒ අද්දරදි දැනගත්තොත් මම ඉන්නේ සද්දක ඒක රසමස උලක් හොඳයි කනට කාංකර මේ කර්ණතායන සංගීතයක්. මොකද මගේ අරමුණ මේ තියෙනවා මේ දෙක දෙපැත්තට ඇද්දට සතිය කැඩලා නැහැ. ඒවං සෝ චරති සතෝ. එයා අමුතුම සත්‍යක ක්‍රියාත්මක වෙනවා කම්බිය විදින මිනිස්සෙක් වගේ මේ පැත්තේ එක බරක් තියෙනවා මේ පැත්තේ එක බරක් තියෙනවා සමබර කරගෙන ඇවිදිනවා ඒක තමයි මේ ශාසනයේ තියෙන ලොකුම සර්කස් එක එහෙනම් මේ ශාසනයේ තියෙන ලොකුම ආශ්චර්යවත් දේ එන්නේ ඒ දේ කරපු කෙනාට පේනවා සද්ද තිබුණාට සද්ද ඇහුවට ඒක රසවත් වුණාට ඒකට මත් නොවි අජෝස චිත්තති කියන විදිහට බැස ගන්න නැතුව ගෙවදින් නැතුව අභිවදනය කියලා මේක කියාපාන්න නැතුව අභිරමණය නොකර ඉන්න පුළුවන් කියන එක තමයි ඇසීම ඇසීම මතින් නතර කරා එහෙම නැත්නම් බීරෙක් සද්දය වුණාට බීරෙක් වගේ හිටියා කියලා කියන දේ අහන්න ගියාම තේරෙනවා ඒ කෙලෙසේ තියෙන කෙලසෙන ගතිය තියෙන්නේ මගේ සතිය නැතිකම මත ඉසක්ක නැත්නම් මම ගිහිල්ලා අල්ලගන්නේ හරියට මහානකොට උඩින් එන ඉදිකටු නූල යටින් ගිහිල්ලා කොක්ක දැම්මේ නැත්තම් කවදාකවත් මැස්මක් වැටෙන්නේ දැන් අකුණක් ගහනකොට වුණත් බලාකුළු වල පුදුමාකාර ධන ආරෝපණ ටොංගාන පහළ වෙනවා ඉතින් අකුණ ගහනවායි කියලා සිද්ධ වෙන්නේ ඒ ධනාරෝපණයිල වදින එක නෙවෙයි. මෙහෙන් ඍණාරෝපණ රාශියක් යනවා ප්‍රවාහයක් විදියට උඩට. ඒක නිසා අකුණ වදින්නේ පොළවෙන්. අභේතන උඩින් අකුණ වදින නෑ. උඩින් ඉන්නේ ධනාරෝපණ ධනාරෝපණ නිසා මේ ඍණාරෝපණ අංකුරයක් විදියට උඩට පයින්න උසම තැනින්. ඒ සර්ජ් එක කියලා කියන්නේ ඍණ ආරෝපණය නිසා අකුණ වදින්නේ පොළවේ තිබිච්ච. අපි දන්නේ අහසේ ඉඳලා අකුණක් වදිනායි කියලා. නෑ ඒක කරන්නේ අහස කරන්නේ පොළවේ තියෙන කුකුප්පණයක. ඒක නිසා කෙලස් තියෙන පොළවේ. එහෙම නැත්නම් මොනවා කවුරු පෙන්නුවත් ඒකට ආකර්ෂණය හෝ විකර්ෂණය තියෙන්නේ මගේ හිතේ. මං ඒක වෙනුවට අපි මේ පාරායිනේ තියෙන හෙළුවැලි ගෑනුන්ට රූප වලට කතා කරනවා. ඒකනේ අද තියෙන සදාචාරය. ඒකනේ මේ මේ ලෝකෙ නිවන් දක් ගන්න බැරි මේ ගෑනු හෙළුවෙන් ඉන්න එකනේ. එහෙම ආණ්ඩුව මේකනේ වහකලා වහලා දෙන්නම් කියලා කියන්නේ. හැම කම්පැනි කාර්යම කරන රෙද්ද උසලා පෙන්නන එක. ඒකෙන් තමයි දේශපාලනච්චර සල්ලි හම්බ වෙන්නේ පොලිටිකල් කැම්පේන් එකනේ. ඊට පස්සේ කියනවා අපි ආවට පස්සේ අපි මෙන්න මේ මේ සදාචාර නැති කරනවා. ඉතින් එක්කිනෙකුවත් කියන්නේ සදාචාරයෝ සදාචාර නැතිකම උඹේ හිතේ තියෙන කියන්නේ කොන්දප්පණ තීත දේශපාලනච්චේකට. බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඒ වගේම මේක ওই කියන දුසින් ගණන් කරත හැකිද? කවදාකවත් කරන්න බෑ. හැබැයි මේ කට්ටිය කොහොමද ජාතියෙන් දේශපාලනේ කතා කරන්න ගියත් මේ තමයි භාවනා කරලා නැත්නම් සීල ශික්ෂා සමාජ ශික්ෂා හරිනවා කියන්නේ ගැඹුරු දෙයක්. අන්නේ සීල සමාජ ශික්ෂාවක ඉඳගෙන අපිට කරදරයක් වෙන වෙලාවේ, අමලියක් වෙන වෙලාවේ, ඒ කියන්නේ සැප දුක් දෙක අතර වැනෙන වෙලාවේ, ජය පරාජය දෙක අතර වැනෙන වෙලාවේ, යස ආයස දෙකේ වැනෙන වෙලාවේදී මෙතනදී සතිය කැඩිලාද නැත්නම් සතිය මේ අවස්ථා තුනම හොඳ පැත්ත නරක පැත්ත සහ මධ්‍යම ප්‍රතිපදාව කියන මේ තුන විචිත්‍රව උත්කර්ෂවත් විදියට පේන්නේ ඇත්තටම මේ සමාධිය කැඩෙනවයි කියන වෙලාවේ තමයි. මේ සතිය කැඩෙනවා කියන වෙලාවේ තමයි. අන්න ඒක වෙලාවේදී හොඳට ඒක නැවත නැවත වෙන්නල හරි කනගාටුදායක අවස්ථාව. මොකද මේ තමන්ම හදාගත්ත සතිය කැඩෙනවා, තමන්ම හදාගත්ත සමාධිය කැඩෙනවා කියලා හිතුවට ඕක කැඩෙන්නේ මේ කැඩෙන්නේ කියන පැත්තෙන් බලනවනම් හැකි සංඥාවෙන් බලන්නේ පෞරුෂත්වයෙන් යුක්තව. අයියෝ මේක කැඩෙයි කියලා බැලුවොත් කැඩෙනවා. ඉතින් ඒ නිසා එහෙම කැඩෙයි කැඩෙයි කිය බල බලා ඉන්න වෙලාවක කොයි වෙලාවක හරි තේරුණොත් බිල් එක වැදුනම නැගිට්ටා නැගිට්ටට සතිය කැඩුණාද නැත්නම් ඒ සතිය තියනවාද මට ඒක වාට ඇත්තේ කරුණා සතිය කැඩෙනවාද පූර්ණිකමනට යන්න එපා ආයෙ ඇත්තේ කොහොමද බලන්න එහෙම නැත්නම් ආයෙ ඉඳගෙන බලන්න නැත්නම් හිටගෙනම බලන්න ඔය සතිය තියනවාද කියලා ඉතින් ඒ මෙච්චර තනවා වඩාගත්ත සතිය මේ අමාරු අවස්ථාවක් පැනලා එහා පැත්තට ගිය මේ සතියට නෑ කියලා කරන හිතවිල්ල පවා වනස් හිතවිල්ලක් නේකට අතදී යුතු කෙනා නෙමෙයි. මම ළඟ තියෙන සතිය නඩත්තු වෙන්න ඕන නඩත්තු වුණා. හොඳයි කියන වෙනුවට ඒක නෑ කියන එක තමයි මේ අසප්‍රසකතිය. ඒ නිසා කොයි වෙලාවෙ අපි මේ තමන්ම තනවාඩාගත සතිය හැප්පුණාට කැඩුනේ නෑ. මම මේකට මේ රැකෙන ගතිය මේ හේතුඵල ධර්මම අරසා කරගෙන කැඩිච්චාවයි. ආයෙසරයක් මම ඉතිරිලා කරගෙන යන්න ඕනේ. කියනව වෙනුවට මේක පිළිබඳ චෝදනා කරන ගතිය මම නැවතත් කියනවා. ඒ පුද්ගලයාගේ නැහැදිච්චකමක්වත් අකුසලයක්වත් නෙවෙයි. මෙතන තියෙන ප්‍රඥා ශික්ෂාව. එහෙම නැත්නම් සික් මේ ශික්ෂාව පිළිබඳ ගෞරවය ඉදුබිවික්ක වෙබික්කු සික්ඛාය ගාරවා විහෙරති සප්පතිසා. මම මෙතෙන්දි හික්මෙනවා එහි පිහිට කටයුතු කරනවා. ඕන කෙනෙකුට කියන්නේ සත්‍ය කඩන්න කියලා. කැඩුවට පස්සේ බලනවා මොකද වෙන්නේ කියලා. ඒක කියනවා going to pieces without falling apart කියලා ඒක පැලිරියෑමක් වෙනවා. ගියාට කුඩු වෙන්නේ නැහැ. පැලිරියෑමක් වෙනවා. විනාශ වෙන්නේ නැහැ. කොහොමද සතිය පැලිරි ගිය දෙයක්. ඒ නිසා ඒක ඒකට විශ්වාසය ආවට පස්සේ පේනවා දැන් මේ පුංචි පුංචි දේෙන් කැඩෙන්නේ නැත්තම් ඔක එන්නේ එන්නේ ටික ටික ලොකු ලොකු බාධා ඇවිල්ලා කඩන වෙලාවක යම් දවසක මරණ වේදනාව ආවත් මරණ තර්ජනේ ආව සතිය කැඩෙන්නේ නැහැ කියපු දවසට පහුවෙන් දකින්න සෝවන් වෙන්නේ. මා මරණය කියන්නේ මෘතය. මෘතය කියනවා ඒ තරම් බරපතල වේදනාවක් ඇවිල්ලත් වේදනාව බයක් ඇවිල්ලත් අනිශ්චිත භාවයක් ඇවිල්ලා සතිය කැඩෙන්නේ නැහැ කිව්වොත් ඉන් එහා පැත්තේ තමයි අමෘතය තියෙන්නේ. අමෘතය දෙන්න මෘතය හරහා යන්න ඕන. ඒ නිසා මම පළවෙනි කරමු රිට්‍රීට් එකේදී මේ මුනිද්‍රජිතුමා කිව්වා මරණ වේදනාවත් විඳලා නැත්නම් මරණ වේදනාව ආවත් භාවනා පාව නොදී මරණ වේදනාව ආව සතිය කැඩෙන්නේ නැහැ කියලා දැනගත්තට පහුවෙන්ද තමයි සෝවන් වෙන්නේ ඒ නිසා ඔය එන වේදනා එන්නේ එන්නේ ලොකු ලොකු වේදනා තියේදී සතිය පුරුදු කරන්න ඒ පුරුදු කරන්න පුරුදු කරන්න තමන් අපරාජිත මොන දෙයකටවත් වැඩෙන්නේ නැත්තරට ගියාට පස්සේ නෝ ඒ සීරු මාරු අවස්ථාවේදී අපිට උදව් කරන එකම චෛතසිකයේ සතිය විතරයි. සද්ධාව කරනවා, වීරිය කරනවා, සමාධිය කරනවා, ප්‍රඥා කරනවා. එකම චෛතසිකයේ සතිය විතරයි අපි කවදාකවත් ඒක අදහන්නේ ඒක නිසා කියනවා ඔය මේ මේ ඔය නුවර පැත්තේ කතාවක් තියෙනවා මේ මාර්ජවී පුත්‍රය ඇවිල්ලා බුදුහාමුදුරන්ට පහර දුන්නලු හැම පැත්තෙම. එතකොට සජීවී අජීවී විශේෂයෙන්ම සජීවී සියලු දෙනාම පැනලා ගියාලු. දෙවියෝ බ්‍රහ්මිය ඔක්කොම. දැඩි මුණ්ඩ දෙවියෝ විතරක් සිවුරු අස්සයන් ගිලා හිටියලු. නිසා දැඩිමුණ්ඩ දෙවියෝ හරි බලවත්ලු මාරයවිල්ලා ගහද්දිත් බුදුහාමුදුරු ළඟ හිටියයි කියලා. ওই දැඩිමුණ්ඩේ තමයි සත්‍ය කියන්නේ මොන જાති කරුවත් කියන්නේ ඒකයි අසීරු අවස්ථාවෙත් ඔව් කියන කෙනාට අපිට කියන්න පුළුවන් එයා මේ ප්‍රඥා ශික්ෂාව කරන කෙනෙක්. එහෙම නැත්නම් මේ සතිය අසීමිත බල අධහන කෙනෙක්. එහෙම අධහන කෙනාට සතිය සම මේ ප්‍රතිෂ්ඨාව ලැබෙනවා. සතිය ආධාර ලැබෙනවා. ඒ නිසා අපි මේ අසීරු අවස්ථාවල් කියලා කියන්නේ කවුරුත් කරපු වුණියමක් නෙමෙයි. එහෙම නැත්නම් අභාග්‍ය සම්පන්න දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් අරියාදුවක් නෙවෙයි. Tamange සති මට්ටම බලන්න දෙන අභියෝගතා පරීක්ෂණයක් කියලා ගියොත් ඒ කෙනාට හම්බ වෙන ගුණයට කියන්නේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන ගුණය තාදී ගුණය කියලා. ඉතින් ඒ නිසා ඒ තාදී ගුණේ සෑහෙන කොටසක් අපි ළඟ දැන් තියෙනවා. නමුත් අපි ඒක අගය කරන්නේ අපි උදාහරණයක් වශයෙන් ගියොත් අපි මේ ජීවිතේ ඉන්න මේ නෑදෑයෝ ගැන අපි පුදුම විදිහට සැලෙනවා. නමුත් ගියාත්ම හිටපේකෙක් ගණන් සැලෙන්නේ නැහැ අපි තාදීනේ. ගියාත්ම අපි දාලා ආපු එන පරතරක් ඉන්න බෑ කොහේරි කොනක වේගුලක වෙන්න පුළුවන් නයි උඹහක වෙන්න පුළුවන් ගැරඩි කුලයක වෙන්න කොහේ හරි ඉන්නවා. ඒ උන්දරට දැන් මොකද වෙන්නේ කියලා කොච්චර තාදීද කියලා බලන්න. දැන් මේ නිවන් දැක්ක නැත්නම් ආයෙ ගිහිල්ලා මොකක් හරි බඩ කඩුත්ව කල්ලනවනේ. ඒකට ගියාම මේක ඉතින් තාදී ගුණය අලුතෙන් දෙන්න ඕනේ නෑ මේ ඔරිජිනල් බඩු තියෙනවා. ඒක දැන් ගන්න. මේ දැන් ගත්ත එකටත් බලලා මේ ඉන්න කට්ටියත් එක්කත් අර ගිය ආත්ම කට්ටියත් එක්ක වගේ හැසිරුණා නම් ඕන්න නිවන් දැක්කා වගේ. ඒක නිසා මේ තාදි ගුණය කියන එක බුදුහාමුදුරන් විතරක්ම තියෙන රහතන් වහන්සේට විතරක් තියෙන ගුණයක් කියලා ගන්න එපා. අපි රූපේටමත් වෙච්ච වෙලාව බලන්න කන ඒතකොට තාදීනේ. රූපේටමත් වෙච්ච නාසය තාදීනේ. රූපේටමත් වෙච්ච ජීව තාදීනේ. රූපෙටමත් විතරයි. කය තාදී වෙලා නැති. ඉතින් ඒ නිසා එකකට නැතරයි තාදී ගුණ නැති හතරක් අපි තාදී. 80ක් දැන්නම නිවන් දැකලා තියෙන්නේ. 80ක් කියලා කියන්නේ ඩික්ටින්ෂන් එකක් නේ. <laughs> හිතන්න එපා විහිළුවට. 70 වයින්කොට මගේ ජීවිතේ කවදාකවත් හම්බෙලා නැහැ මට. Eh, මට 33ක් ගන්න බොහොම අමාරුයි. ඉතින් ඒක තියාගෙන ওই ඉතුරු 20ට ෆයිට් එකක් දෙන්නයි මම මේ බණ කිව්වේ. ඒ බණ තේරේවා. ඒ විදිහට කටයුතු කරන්න ශක්තිය ධෛර්යය පිණිස වේදිත වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතෙන් නැත කරනවා. සීල දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.